රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, මනෝ සංඥා තීති. මුලාසනස්ත කෞරණිලොක් ස්වාමීන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයේ අවසරයි මෑණිනි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි. ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කර දෙතුනා වගේ මේ අඹුලාවේ සීසුබෝධ යෝගාශ්‍රම මධ්‍යස්ථානෙ මුල් කරගෙන අපි මේ පවත්වාගෙන ලබන භාවනා වැඩමුළුවේ අද පස්වෙනි දවසේ කියලායි සටහන් වෙලා තියෙන්නේ. අද ඇවිල්ලා සම්මත වර්ෂයෙන් ජනවාරි 25 වෙනිදා අපි හැමදාම මේ දෛනික කාලසටහනේ ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරගත්තා. ඒ අද දවසේ දෛනික කාලසටහන හැටියට බලනකොට අපිට මේ අවස්ථාව ප්‍රස්තාවල පිළා තියෙන්නේ ඒ උක්ත ධර්ම දේශනාව සඳහායි. ඉතින් මේ එකම පිළිසක් වගේ එකම වාලයක් වට නැවත නැවත ආමීමින් කරන භාවනා වැඩමුළුවක් නිසා මේ ධර්ම දේශනා සියල්ලම එක මාලයක් මාලාවක් විදිහට ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වන්න තමයි මුලින්දලම අපි හිත යෙදුවේ. ඒ අනුව සාරවත්්‍ය දේශනාවේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන මේ සත්ත්‍ත්ථාන කියන බොහෝ වටිනා සූත්‍රය අපි ඉස්සරහින් තියාගත්තා. මේ සත්ත්‍ත්ථාන සූත්‍රයේදී සර්වචන් වහන්සේ නැවතත් වෙනත් ක්‍රමයකට මේ සාමාන්‍ය භාවනා ලෝකයේ හඳුන්වන පංචස්කන්ධය බැලිය යුතු බැලියොත් වටින ඒ වගේම ආධ්‍යාත්මික ගමන යනකොට දකින්න සිද්ධ වෙන ස්ථාන හතක් පෙන්වනවා. සත්ත්‍ත්ථාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිදූප පරිච්ඡේ හිමස්මින් ධම්ම විනයේ කේවලී වූසිතවා උත්තම පුරිසෝති කියලා ඒ බැලිය යුතු බැලුවොත් වටින මේ ස්ථාන හත ගැන හරි ලස්සන වර්ණාවක් කරනවා මේ ශාසනයේ යම්කිසි භික්ෂුවක් සමණක් බ්‍රාහ්මණයේ මේ හත්තන බැලීමේ දක්ෂ වෙනවා නම් සත්තට්ඨාන කුසලෝ හිමස්මින් ධම්ම විනයේ ඒකේනා ඒ වගේම ත්‍රිවිධූප පරිච්ඡේ උපපරීක්ෂා ක්‍රම තුනක් බැලිය යුතු ක්‍රම තුනකට පෙන්නනවා ධාතු මනසිකාර වශයෙන් ආයතන වශයෙන් සහ පටිච්ච සමුප්පාද වශයෙන් කියන මේ තුන් වලල්ලට දාලා මේ සත්අට්ඨානෙ දකිනවනම් එවැනි කෙනාට මේ ධර්ම විනය නැත්තම් අපි කියන මේ ශාසනයේ කේවලී එනත්තම් নিরপেক্ষක තත්වයක් එහෙම නැත්තම් කේවල තත්වයකටපත් වෙන්න පුළුවන් වෙන විදිහට කියනවා නම් නොසලෙන තාදී ගුණයටපත් වෙන්න පුළුවන් ඌෂිතවා කියලා සඳහන් කරනවා ඌෂිතවා භ්‍රමචර්යයන් කියන එක කෙටියෙන් වැසනීම කොට ඇති භ්‍රමසර බ්‍රහ්මසරය කෙනෙක් වශයෙන් ඒ කියන්නේ භාවනා කෙලවර කරපු කෙනෙක් වශයෙන් බුදුහාමුදුරු නම් කරනවා උත්තම පුරුෂෝ දෙවෙනි කෙනෙකුට ශ්‍රේෂ්ඨ පුරුෂයා උත්තම පුරුෂයා කියන්න පුළුවන් කියලා ආරම්භ කරා. ඉතින් ඒ විදිහට හත් පොලකට බැලිය යුතු වූ මේ පංචස්කන්ධය නම් වශයෙන් කියනවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, විඥාන සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ එක එකක් මේ සූත්‍රයේ දේහය පුලතුර විග්‍රහ කරනවා. ඉතින් අපි මේ වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවේ පස්වෙනි දේශනාව නිසා අද ඉස්සල්ලාම ආපු කෙනෙක් හෝ නැත්නම් මේ දේශනා මාලාවේ පොදු අර්ථ සංග්‍රහය බලාපොරොත්තු වෙනකොට හෝ මතක් කරන්න පුළුවන් අපි දේශනාවේ දේශනාමාලා පළවෙනි දවස් තුනේම හොඳට විස්තර සහිතව මේ රූපස්කන්ධයගේ නැත්නම් රූප ධර්මයගේ නැත්නම් මේ භෞතික දේවල ඇති හත් පොළ සත්ත සත්තාඨානේ විග්‍රහ කරන්න යෙදුණා. ඊයේ අපි ඒ ආලෝක යටතේ ඒ අර රූපය පිළිබඳව කරපු විග්‍රහ විස්තර යටතේ වේදනා ස්කන්ධය සාමාන්‍ය සංක්ෂේපයෙන් දවසකින් නිම කරන්න යෙදුණා. අද බලාපොරොත්තු වෙන්නේ මේ මුලින්ම දවසේ දේශනාවට ඉදිරියෙන් කියපන ලද පාලි වාග්මාලාව අනුව කතමාච භික්කවේ සංඥා කියලා මේ සංඥා ස්කන්ධය. ඉතින් එතකොට අපි මේ දේශනා මාලාවේ මැදට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ ගැඹුරක් කියන එකයි විස්තර වෙන්නේ. ඒ කියන්නේ මේ සත්අට්ඨානෙ, එහෙම නැත්නම් පංච පංචස්කන්ධය, ඒ වගේම ධාතු ආයතන පටිච්ච සමුප්පාද ධර්ම විනය කේවල தત્ත්වයේ උසිත භ්‍රමචර්ය ඇති වූ උත්තම පුරුෂ කියන මේ වචන කාට බැලුවත් ගැඹුරක් තියෙනවා. ඉතින් අර දැන් අවුරුදු 20කට 30කට විතර ඉස්සරහ මේව කවදාකවත් එළියට ගත්තේවත් නැහැ. ඒ තරමටම නිපාන පරිසංයුත්ත ශූන්‍යතා පරිසංයුත්ත දේශනා කියලා පැත්තකටම දාලා තිබුණා. ඉතින් අර ඒ වටිනාගරු කටයුතු ස්වාමීන් වහන්සේලා කීප නමකගේ ප්‍රයත්නයේ පරිදි ටික ටික ටික දැන් හිස්මතු වෙලා ලාංකේය බෞද්ධ ජනතාව අතර විශේෂයෙන්ම බණ භාවනාවට හිත දුන්න අය අතර මේ වචන ටිකක් ටිකක් පාරිභාෂිත ශබ්ද මාලාවට අවිල්ලා තියෙනවා මේ පංචස්කන්ධය කියන එක එහෙම නැත්නම් ධාතු වශයෙන් බලන හැටි ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් කියන එක දන්නේ නැත්නම් දැනගන්න ඕනෑ කියනකවත් දැන් තේරෙනවා. එසේ නමුත් කොට්ටාශයේ තියෙන ගැඹිරත්වය බරසාරකම පුංචි කළ සලකන්න අමාරුයි. ඉතින් ඒ නිසා රූප ගෙවම් කරගෙන වේදනාවලට යනකොට නාම ධර්ම වලින් රූප ධර්ම වලට මාරු වීමේ ලොකු හෙලෙත්තාලුව සිද්ධ වෙනවා. යෝගාවචිත කුට ඒක කැපී පෙනෙන වෙනසක් කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ සමත විදර්ශනා දෙක දිගේ යන යෝගාවචරය ඒකාන්ත වශයෙන්ම විපස්සනාට බැස ගැනීමක් ආය පැටලෙන්නේ නැති මේ පෙරදෙන්නේ නැති බැස ගැනීමක් වේදනාවට බැස ගැනීම සිදු වෙනවා. ඒ වගේම මේ යෝගාවචරයා යතියේතු විශාල වීර්ය එහෙම නැත්නම් ශක්තිය ආරද්ධ විරිය ආරම්භ ධාතු වශයෙන් සඳහන් කරන ශක්තිය වෙනුවට පග්ගහිත විරිය නික්කම ධාතුවට මාරු කරන දැන. ඒ බර හොඳට වාහනේ නැත්නම් යන්ත්‍රේ හොඳට දැනගෙන යන්ත්‍රයක පොරබදන එක නතර කරලා දැන් හොඳට යන්ත්‍රේ මේ යතුරු පුරු දැනගෙන ඒ යන්ත්‍රේ බොහෝම සුසර කරගෙන සුමුදුව පාලනය කරන්න පුළුවන් තත්වයකට මාරු වීමක් වෙතදී සිද්ධ වෙනවා. ආරම්භ ධාතුවේ ඉඳලා නිකම ධාතුවට ශක්තිය මාරු ඒ වගේම සාමාන්‍ය දාන සද්ධාව මූලික නැත්නම් අපි කියන අමූලික සද්ධාව කියලා කියන්නේ. පසාද සද්ධා මෙතනදි ඕකප්පන සද්ධාවක් වඩටපත් වෙනවා. තමා තුලින් ගලපලා සංසන්දනය කරලා දැක බලා ගන්න පුළුවන් තරමේ අඩුම කඩම රාශියක් තමයි අත්දැකීම් වලට එකතු වෙනවා. ඒක නිසා බුදුන් කිව්වටම නෙවෙයි තමන්ගේ අත්දැකීමෙන් දැක ගන්න පුළුවන් බැසගත් සද්ධාාවක් පාටපත් වෙනවා. ඒකෙම සතිය ගත්තොත් අඛණ්ඩ සතියක අවශ්‍යතාවය වගේම තමන් ඊට අප කැප වෙලා ඉන්න බව දැන් තමන්ට විනාඩි ගාණක් එක දිගට අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඉස්සරහ විනාඩි කීපයක් යනකම් මට වට ගන්න නැතුව මූල කර්මස්ථානයේ සතිය පාත් ගන්න පුළුවන් සක්මනේ. ධිකර සතිය පාත් ගන්න පුළුවන් කියලා තමාගේ සතිය පොළවේ ගහ ගහ විකුණන්න පුළුවන් මට්ටමට හැදෙන්න පටන් ගන්නවා. ඒතර සමාධිය කියලා කියන්නේ මොකක්දයි කියන එක සමත සමාධි විපස්සනා සමාධියක වශයෙන් හෝ යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි මේ සමාධිය කියලා කියන්නේ මේ වෙන්නේ සමාධිය තුලින් යන ගඟ දිගේ ඉහළට යන ගමන වෙන්නේ කියලා. ඒ රූප ධර්මයෙන් නාම ධර්මයට මාර්ග වෙනකොට රූප කර්මස්ථානයේ වේදනාවට මාර් වෙනකොට රූප ධර්මයෙන් අරූප ධර්මයට මාරු වෙනකොට යෝගාචරයේ මේ වගේ හැවහැලිලක් සිද්ධ වෙනවා. ඌරකෙක් වැඩෙනකොට හැවහැලෙනවා වගේ හැවහැලෙන පටන් අරගන්නවා. ඉතින් මේ හැවහැලෙනවා කියලා කියන්නේ ජීවිතයේ සංසාරක භාවයට එක සැරයක් නෙවෙයි හැම පරියන්කයක් පාසා. හැම පරියන්කයක් පාසා මේකෙන් අදහස් කරන්න පටන් ගන්න රූප කර්මස්ථානය. පටන් ගන්න මෙන්න මේ විනාඩි ස්වල්පය තුල මට දැන් රූප කර්මස්ථානය ගෙවම් කරන්න පුළුවන් වුණා. ගෙව්වා මම දැන් ඉන්නේ යම් ප්‍රමාණික සමාධියකයි සතියකයි කියන වැටහීම එන්න එන්න ඉක්මන. ආධුනික යෝගාවචරය මේක ගන්න අඩු ගන්න විනාඩි 35ක් පොරගන්නවා. මට 45ක් පොරගන්නවා. ඒක තමයි අරමුණ කීකරු වෙන්නේ ඒ සියලු දිනාටම නෙවෙයි පින් ඇතියක් ගන්නද. නමුත් මේ වේදනාස්කන්ධය දැනගන්න තරමට යනකොට ඒ යෝගාචරණේ 10න් 15න් ඉඳගෙන සුවල්ප වේලාවකින් අරමුණ කීකරු කරගෙන අරමුණට මොනට මොන දාලා හිත තියාගෙන අරමුණ කියලා අපි මෙතන විශේෂිත වශයෙන් කියව ආනාපාන කියලා. පිම්බීමක් ලිම් වෙන්න පුළුවන්. මොකක් හෝ විපස්සනා ආරමුණ කී අරමුණ සංසිඳවා ගැනීමේ දක්ෂකම ඇති කරගන්න. ඒ ඇති කරගත්තට පස්සේ <clears throat> අර දැඩි වීර්ය කිරීම වෙනුවට ඒ අරමුණට හේමම හැතපෙච්ච හිටිච්ච උතුරච්ච බතක් හැතපෙන්න ඇරියා වගේ එහෙම භාවනාවට හැතපෙන්න අරින්න පුළුවන්. මෙන්න මේ වෙනස වෙනකොට මේ රූප කර්මස්ථානීය සංසිඳුවාගෙන කීකරු කරගෙන මුලට මුල දාලා දාගෙන යාලු කරගෙන සාන්ත භාවයකට සුකුම භාවයට පත් කරගෙන යනකොට මේ වේදනා ස්කන්ධය කියනවා වූ නාම ධර්ම වැටෙනවා වගේ මේ සංඥා ස්කන්ධයේ වෙනස තීක්ෂණ බුද්ධිමතට අල්ලන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ ගන්න හදන්නේ ආධුනිකයෙක් වශයෙන් ඉස්ලාම අදින් බඩ පටන් ගන්න කෙනෙකුට වටා ගන්න ක්‍රමයට හෝ එහෙම නැත්නම් මේ දවස් දෙක තුනකට බණ අහපු කෙනෙකුට මේ කොහොමද මේ සංඥාව හොල්මන නැත්නම් සංඥාවේ තියෙන වැඩපිළිවෙල මේ වෙනස තුලදී රූප කර්මස්ථානයගේ ගෙවි යෑම තුල රූප කර්මස්ථානයේ සංසිඳීම තුළ සුකුම් භාවයට පත්වීම තුළ සිදු වෙන්නේ කියන එක සර්වචත්තන්සේ හරියට ඉදිච්ච ගේල් ගෙඩියක පොත්ත ගලවලා මදේ වෙන් කරලා පෙන්නනවා වගේ ලස්සනට මේ සූත්‍ර පිටකේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒක අපි මේ උත්සාහ කරන්න හදන්නේ අපි කරන යන භාවනාවට අර සූත්‍ර ධර්ම යොදලා ඒකේ බහලමින් අපි මේ අත්දකින්න එක එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ බැලිය යුතු සත්අට්ඨානේ රූපේ සත්අට්ඨානේ වේදනාවේ සත්අට්ඨානේ බලලා අද මේ සංඥාවේ සත්අට්ඨානේ දැක දැන ගන්නටයි මේ උත්සාහ කරන්නේ. ගැඹුරු නැතුව නෙවෙයි ගැඹුරුමයි තමයි තාම අවධාර්ණින් ඉල්ලා හිටිනවා මේ අපි පවත් යන දේශනාවත් එක්ක සමගාමීව තමන්ගේ අත්දැකීමත් එක්ක බහා බැලුවොත් ඒක සම්ප්‍රමාණික අත්ලක් උපකාරයක් ප්‍රයෝජනයක් වෙයි මේ සත්ත්වහණේදී සංඥා ගැන කතා කරන සර්වචන් වහන්සේ තමන් වහන්සේගෙම කත්තු කම්මිතා ප්‍රශ්නයක් අහලා කතංච බික්කවේ සංඥාමානි මේලා මේ සත්ත්වාන සූත්‍රයේ පසු මේ යටතේ සංඥාව කියන්නේ මොකක්ද? නැත්නම් සංඥාවට මේ සිද්ධියේදී අර්ථකථනය මොකක්ද? ඒකට පෙන්වනවා චෛමේ භික්කවේ සංඥා. මෙතනදි මහණෙනි රූප සම්බන්ධව. මෙතන කියන්නේ වර්ණ රූපේට. ඇහැට ගැටෙන වර්ණ රූප සම්බන්ධයෙන් අපේ සංඥා වර්ගයක් තියෙනවා. ඒ වගේම කණින් ශබ්ද ඇහෙනකොට මේක ස්ත්‍රී ශබ්දයක්, පුරුෂ ශබ්දයක්, ළඟට එන ශබ්දයක්, ඈතට එන ශබ්දයක්, මට ආමන්ත්‍රණය කරන ශබ්දයක් නැත්නම් මට ආමන්ත්‍රණය කරන තුන එකක් කලබගෑනියක් කියලා. ඒ ශබ්දවල සංඥා වර්ගයක් තියෙනවා. ඒ වගේම ගඳවල ගඳ කියලා කියන්නේ ගඳ සුවඳ දෙකටම ගඳ කිලියේ වැසි කිලියේ දෙකේ වෙනස ගඳෙන් කීයකි. ඒ වගේ හැම ගන්ධයකටම සංඥා වර්ගයක් තියෙනවා අපේ. ඒ කියන්නේ පෙර පරණ මතත අතීතයට බහලමින් බහලමින් මේ ඉන්නේ කොතනද මොකද්ද කියන එක සංඥාවෙන් දැන් ඔය සාමාන්‍යයෙන් බල්ල බලන්න වගේ ඉවල්නවා කියලා කියන්නේ. ඒ වේදී ඒකාන්ත සංඥා හොඳට වැඩ කරනවා. ඒක රස සංඥාව රස පරීක්ෂකවරු ටී ටේස්ටිං කරන කට්ටිය පුදුමාකාර විදියට ෆුඩ් පැනල්ස් වලින් වැඩ කරන අයගේ පුදුමාකාර රස සංඥාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒක සඳහා විශේෂ පේ වෙලා ගිහිල්ලා ඒ තේමේසේ තේජාති 300ක් විතර පෙළ ගස්සලා තිනවා. හැම එකක්ම උගුරක් කටට අරගෙන උතට උගුර ඇත කට පුරා යන්න අරලා ඒකේ තියෙන රස ඒකේ තියෙන වර්ණය ඔක්කොම ලියනවා හරියට මුළු ලෝකෙම ඉන්න අය වෙනුවෙන් මේ තේ જાති හොඳයි මේ තේ જાති නරකයි කියනවා වගේ. ටී ටෙස්ටිං කරනවා. එහෙම නැත්නම් ඔය අලුතෙන් හැම හරි බේකන් හරි හදපු දවසේ ඒක ටේස්ට් කරලා බලන කට්ටියගේ හොඳ නරක බලන්නේ ඒ පැනල් එකට දානවා. ඒ මිනිස්සුන්ගේ දිව හරීම සුවිශේෂිතයි. වර්ණ රස සංඥාවට. ඒගොල්ලම ස්පර්ශය ගත්තාම මේ <clears throat> සෑම කෙනෙක්ගේම හැම පුරාම මේ දත් නිය කෙස් නැති තැන්වල හැමේ තියෙනවා ඒ Taman ගැටෙන දේ හඳුනා ගැනීම සංඥාව ඒක හුඟා උග්‍රයි අන්දාරේ. අන්දාගේ බ්‍රේල් අකුරු ක්‍රමේදී ඒ ඇත්තෝ ඒ ඉලිපිට බුබුලු වගේකට අත තියලා තමයි අකුරු ගැන හඳුනාගන්නේ. ඒ වගේම ඕන දෙයක් අත තියලා ඒගොල්ලෝ ඇඟිලි වලින් දකින. ඊගාවට ධර්ම කාරණා පිළිබඳ සංඥාවේදී මේක ධර්ම මේක අධර්ම මේක පාවු මේක පින් මේක සාධාරණ මේක අසාධාරණ කියලා හැම දෙයක්ම අපි අතුලට ගන්නකොට වර්ණාව ශෝෂණයකට ලක් වෙනවා. තෝරලා තමයි ගන්න. ඒ හොඳ දේ ගන්නව නරක දේ විසිකරනවා කියලා ඒ ෆිල්ටර් එක එහෙම නැත්නම් ඒ පෙරහංකදී ධර්මයට ඇති සංවේදීතාවය ඥාන. ඉතින් මේන මේ එකට ਸਰවඥාන්සේ හඳුන්වා දෙනවා සංඥා පිළිබඳව එක ස්ථාන හතෙන් එක තමයි මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ කරුණු වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා ගතිය. ඉතින් මේ කන්ද සංයුත්තේම ඔය අනිකු සූත්‍රවල සංඥා කියන එක සංඥා කියන තාක්ෂණික වචනය අපි කියන සංඥා කියන නාම පදය ක්‍රියාපදයක් වශයෙන් මාර්ගයෙන් තමයි ਸਰවඥාති විස්තර කරන සංජානාතිති කෝ භික්කවේ සංඥා මහණෙනි හඳුනාගන්නේ නොයි සංඥා නමි හඳුනා ගැනීම ගත සඳහා කරන වැඩපිළිවෙල තමයි සංඥා කියලා කියන්නේ. ඉතින් මේකට ඊගාව ස්ථානට යන්න ඉස්සෙල්ලා මතක් කරන්න පුළුවන් වඩුවෙක් නැත්නම් ලීරන මිනිස්සෙක් කරගමු ගහක තියෙන කැලේ මැද තියෙන ගහ පටලෙවට නංගලා එයා බොරතන් ගහලා ගෙඩිය සුද්ධ කරලා බොරතන් ගහලා බොරතන අණුව අඟලකුත් නූලට තියලා ඇලි ඉරනවා නැත්නම් දෙකේ හතර ලියෝලෙන්ට ඉරනවා ඉරනකොට මේ බොරතන් ගහ ගැනීමල දක්ෂ විදියට කරගත්තට පස්සේ තමයි යනු ඉරක් ඒ අහක යන කැලේ තිබුණ කොටයකට බොරදම් ගාලා නූල් ගැහිලා සංඥා ලැබීමක් තමයි. ඊට පස්සේ එක් පත්‍රයකට ගත්ත වඩුවා ඒකේ මේෂයක් හදන්න පුටුවක් හදන්න ලී ටික ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ එයාට ආයෙ පුටුව පෙන්වන්න ඕනේ නැහැ මේෂ පෙන්වන්න ඕනේ නැහැ. එයාගේ චිත්‍ර රූපෙ මැවෙනවා. ඒ ටික කපලා හේතුවක් දපුවාම ඔන්න පුටුවක් මේෂයක් හැදෙනවා. මහුම් මහාන තැනකට අපි ගියාම අපි මහුම් අපි මිනුම් ගන්නවා කියලා එකක් කරනවා. මිනුම් ගත්තට පස්සේ පිරිමි කෙනෙක් නම් කොලරේ කොච්චරද, උරහිස කොච්චරද බඳ කොච්චරද ඉස්සරහා මේමයි කියලා මිනුත් තුන හතරක් කරන කොලේ කියලා පස්සේ කියනවා එනම් මාත්‍ය අවල් දවසේ එන්නේ කියලා. ඒ දවසේ ගියාට පස්සේ ඒ ෂර්ට් එකම අහලා තිනු දාලා බලලා ගන්න පුළුවන්. ඒ තියෙන සංඥා ටික ඉස්සර ක්‍රමයේ හැටියට ඩෝබිට රෙදි දැම්මට පස්සේ කොළ දෙකේ සංඥාවක් තියෙනවා. සීලේ සංඥාව කියලා තුන්දු කැලක් කියලා කියනවා මේක හොතලා හරි කසලා තියන්න අහවල් දවසේ වෙල ගෙනියන්න. එතකොට ඒ තුන්දුවේ බලලා ඒ සංඥාව තියෙන එක අරගෙන දෙනවා. අන්න ඒ වගේ වැඩක් කරනකොට ගොඩාක් වැඩ රාජකාරිවල එක එකක් වෙන් කර ගැනීම සඳහා අපි මේ වගේ වෙලාවවල තින්ට පාවිච්චි කළ සංඥා තියෙනවා. හිතේදී උංගක්සියුම හැම වැඩක් පිළිබඳව හිතේ අපි එක එකනා පිළිබඳ තාරාතිරම් තියෙනවා. වර්ණ පිළිබඳව, සටහන් පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ රස පහස දහන. අන්නේ ටිකද සංඥා කියලා කියනවා. හඳුනා ගැනීම කියලා අපි මේක සිංහට දානවා. ඒ නිසා අපි එකම ජීවිතේ නැවත නැවත ගත කරනකොට යම් තාක් අපි ළඟ නිත්‍ය සංඥාවක් තියෙනවා. මේ ලෝකේ ස්ථිරයි, මගේ ආත්මය ස්ථිරයි, මම මේ කරන වැඩ ස්ථිරයි කියලා ඒ ස්ථිර භාවය මත අපි කරගන්න තද්ද බල අල්ලා ගැනීමක් තමයි මේක නැවත හම්බ වෙනකොට ඒක පිළිබඳව අද වෙච්ච මුලිච්ච වීමේදී ඇතිවෙච්ච සිද්ධිය ඊගාදාසර ගෙන යාම පිණිස ඒ පුද්ගලයා පිළිබඳව ඒ වර්ණය, ගන්ධය, රසය පිළිබඳ සංඥාවක් තියාගන්න. ඒ සංඥාව අනුව තමයි දෙවෙනි දවසේ අපි පුද්ගලයා දෙවෙනි සැරේ හම් වෙනකොට හඳුනාගන්නේ. ඒක ඉංග්‍රීසියෙන් cognize, recognize කියලා ලස්සනට විස්තර කරනවා. cognition ඒ කියන්නේ එකින් එකින් වෙන් කර හඳුනා ගැනීමට ඒ වෙලාවේ හිතේ සංඥා වර්ගයක් තියෙනවා. ඒ සංඥාව අනුව තමයි recognize කරන්නේ ඊගාදාශේ මෙයා මට අසවල් කරපු හතුරක්. මෙයා මේ විදිහට මට කරපු මිතුරක්. මෙයා ಜಾතිවාදී මේ සම්මාන්තරගත හතුරේ. මෙයා මගේ මිතුරෙක් කියලා හැම දෙයක් පිළිබඳව අපි ළඟ සංඥාව තියෙනවා. මේකේ ඉන්නේ තද්ද බල මොහයකින් ඒකට කියනවා නිත්‍ය සංඥාව. ඒ පුද්ගලයාමයි නැවත ඉන්නේ මමමයි එදාටත් හම්බ වෙන්නේ කියලා තද බල නිත්‍ය සංඥාවක තමයි අපි ලෝකේ ගත කරන්නේ. ඉතින් අද ලෝකයේ උපාදි නම් බුණාම දෙන්නේ සංඥා ගොඩක් අයිතිකාර මිනිහට. ඒ වෙනසට ඩබල් ඩිග්‍රී සම් වෙනවා ප්‍රොෆෙසර් කියලා කියනවා කියන්නේ හොඳටම පිස්සු කිට්ටු කරලා තියෙනවා කියන එක. සංඥා මොකක්වත් නැතුව අපි මනුස්ස ලෝකේ උපදින්නේ. කුංචි දරුවේ ඒ දරුවගෙන් කවදාකවත් කුරා කුඹිරක් හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මැරෙන්න කිට් වෙනකොට සංඥා වලින් පුදුම ස්තබ්ද භාවයකට අපිපත් වෙනවා. මොකද ජීවිතේ පුරාම මේ නිත්‍ය සංඥාව නිසා කිලෝරක් නැතුව මේ තොගවල් අපි එකතු කරගන්නේ. කොම්පියුටරේ ඒකට හොඳම නිදර්ශනයක්. ඒකේ තියෙන පුදුමාකාර තොරතුරු තොගයක්. ඒ තොරතුරු ඇක්ටිව් වෙන්න වැක්කිරුවට පස්සේ අනේකන බොත්තම් තද කරන එකේ වමාරන. ඒකට හිතනවා කම්පියුටර් එකේ මැජික් වෙනවා කියලා. කිසිම මැජික් එකක් නැහැ. අපි දාපු තොරතුරුම පළතුරු දැම්මම ෆෘට් සලාඩ් එකක් එළියට එනවා. එළවලු දැම්මම සලාඩ් එක එළියට එනවා. ඊට පස්සේ සලාඩ් එක අපි ලස්සනයි කිව්වට මේ අපි දාපුවම තමයි. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට දැක්කා. දැකලා උන්වහන්සේ මේ සංඥාව කියනක රූප වාගෙම වේදනා වාගෙම සංස්කාර වාගෙම විඥාන වාගෙම පුද්ගලයෙක් තුළ තියෙන දෙපාර්තමේන්ට පහෙන් එකක් බාටපත් කරා. ඒකට සංඥා ස්කන්ධය කියන නැත්නම් සංඥා කඳ කියලා කියනවා සංඥා කන්ද කියලා කියනවා නැත්නම් සංඥා කය කියලා කියනවා. මේක පතුරු ගහලා බලුවොත් මේ රූප, සත්ත්ව, ගන්ධ, රස, ස්පර්ශ කියන එක පතුරු ගහලා බැලුවොත් මේකේ තියෙන හුදු සායම් පාරක් විතරයි. පිටින් ඇඳපු සායම් පාරක් විතරයි. නමුත් ඒ වස්තුවට වැඩි අපි සායම අදාන. එහෙම තමයි අපි මේ ප්‍රතිකාලේ පතරම ඇඳගත්තට පස්සේ වඩුවා ලීයේ ඉරි ටික ඇඳගත්තට පස්සේ ඒ වඩුවට ආයේ බඩුව ඕනේ නැහැ ඒකෙන්ම වඩුව හදනවා ඒ වගේ අපේ ඇතුලේ තියෙන මේ සංඥා අරගෙන බැලුවොත් ඒකට දෙන්න තියෙන තනි වචන තමයි මේක ශූන්‍ය දෙයක් කියන එක. අර පිටින් ලක්ම කරපු ලකුණ අනුව තමයි අපි ඊගාව දාසේ මනසට සතුටෙක් විදියට හෝ මිතුරෙක් විදියට සලකන්නේ. නමුත් නිත්‍ය සංඥාව වෙනුවට මේ සංඥාව කියන්නේ හුදු මිරිඟුවක්. කවදාකවත් ප්‍රകൃතිය පෙන්වන එකක් නෙවෙයි ප්‍රകൃතියක් විකෘති කරන විකෘතියක් ප්‍රകൃති කරන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි සංඥාව කියලා සංඥා વિશેයි අනිච්ච සංඥාවේ නිච්ච සංඥා වෙනුත් අනිච්ච සංඥාවෙන් බැලුවොත් මේ උකත්යයි සම්මත ලස්සනයයි දක්ෂයයි කියන මිනිස්සෝ කෙලින පිස්සු. ඒ මිනිස්සු ඇයි එහෙම කරේ ඒ පිස්සු නටන්නේ කියන එක හොඳට තේරෙන මේ මිනිස්සු හරිම අහිංසකයි අසරණයි. එයා හිතේ තියාගෙන සංඥා ටික අනුව තමයි මේ මේ සෙල්ලම් කරන්නේ. නමුත් එයා දන්නේ නැහැ බලන්නේ නැහැ සංඥාව කොහොමද වැඩ කරන්නේ කියලා. හැබැයි සංඥාවෙන් කෙරෙන වැඩ අදහගෙන වැඩ කරනවා. අන්තිමට මේ සියල්ලම බොරු බව සියල්ලම මායාවක් බව වැටෙන්නේ මරණ චිත්තක්ෂණය. ඒ මොකද මරණ චිත්තක්ෂණයට යනකොට රූප සහ ඇස්වල ක්‍රියාකාරකම් බිඳුවට බයි. ඇහැට රූප නොපෙනියන. කනට ශබ්ද නැහැ යනවා. කන වැඩ කරන්නේත් නැහැ, ශබ්ද වලට යන්නේත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය. ඒක මේ අවුරුදු 100ක් ජීවත් වුණත් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ඒක එහෙමමයි තිබිලා තියෙන්නේ. නමුත් ඒක උඩ අර උපක්ලේශ වශයෙන් මතු පිට ඇඳිලා තියෙන මේ සංඥා නිසා තමන් තමන් වශයෙන් උත් නානා ප්‍රවිජයට හඳුනා ගන්නවා. තමන් හම් වෙන මනුස්සයෙක් පුදුමාකාර විදිහට හඳුන්වනවා. අවේ අචේතනික සචේතනික සෑම වස්තුන් විශේෂම සංඥා තියාගෙන මුළු ගමනම සිදු වෙලා තියෙන මේ සංඥා ලෝකයක. ඒ සංඥා ස්ථිරයි කියන හැඟීම. නිත්‍ය සංඥාවෙන් තමයි මේ ගමන යන්නේ. ඒ නිත්‍ය සංඥාව හැලෙන තැන් දෙක තුනක් සාමාන්‍ය ජීවිතේ තියෙනවා. විසඤ්ඤ වෙනකොට සංඥාව හැලිලා අපි කාණුවක් පල්ලේ වැටෙයිද? කොතන මොන විදිහේ ඉඳීද කියලා අපිට දැක දැන ගන්න බැරි පාන්තත්වයකටපත් වෙනවා. ඒ වගේම ක්ලාන්ත වුණාම සංඥාව නැති වෙනවා. නින්දට වැටිච්චාම සංඥාව නැති වෙනවා. නමුත් මේ එකම තැනකවත් සතිය නැති නිසා සංඥාවේ යාන්ත්‍රණය මේ එක තැනකවත් බලන්න බෑ. සරුවත්තන් වහන්සේ අපි ගෙනියන්න හදන්නේ සතිය තුලින් අන්නෝ විසඤ්ඤ අසඤ්ඤ එහෙම නැත්නම් ක්ලාන්ත වෙච්ච තැනකට වගේ ගෙනියලා මේ සංඥාව පච වෙන හැටි. මේ සංඥාවේ තියෙන බිරිඟු ස්වභාවය පෙන්නනවා ඒක කොච්චර සාර්ථක වෙනවද කියනවනම් භාවනා කරන කට්ටිය සහලවන්න ගන්න. වෙවුලනවා, බය වෙනවා, නීරස කරගන්නවා, කම්මැලි කරගන්නවා. භාවනා වැරදි කියලා හිතා ගන්නවා. මොකද ඒ තරමටම නිත්‍ය සංඥාවකින් භාවනාවට පවා වයි. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි. එහෙම තමයි කාගෙත් ඇති. නිවනට අපි පෘථග්ජනයා කියලා සංඥාවක් ඇතුව නිවන් දකින්නවා කියලා සංඥාවක් කරා දුවන ගමනක් මේ යෝගාවචරය කියලා කියන්නේ. ඉතින් මේ පෘ탁ජනය පෘ탁ජනය වගේෙන් තහවුරු කරගෙන ඒ පෘ탁ජන භාවයේ බොරුවක් බව. එහෙම දෙයක් නැති බව පෙන්වන්නයි ਸਰවචනාසගේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රතිපත්තිය වැටලා තියෙන්නේ. අන්තිමට ඒ නිසා ඉවර වෙනකොට ඒ සංඥාවල ගණ්ඩ දෙයක්වත් නැහැ සංඥාවසෙන් කරන්න දෙයක්වත් නැති තත්ත්වකටපත් වෙන එක අසඤ්ඤත් නෙවෙයි විසඤ්ඤත් නෙවෙයි නේව සංඥානා සංඥත් නෙවෙයි හැබැයි සතියට අල්ලන්න පුළුවන් ඉතින් මෙතෙන්ට යන සෑහෙන කැපකිරීමක් කරන්න. මෙතෙන් යන සෑහෙන පෞරුෂත්වයක් අවශ්‍යයි. මෙතෙන් යන සෑහෙන දානයක් අවශ්‍යයි. මෙතෙන් යන සෑහෙන සර්වඥ විශ්ේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ධර්මයේ දැන ගැනීමක් අවශ්‍යයි. සම්ප්‍රක්‍මචාරීකමක් අවශ්‍යයි. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ ධර්ම කොටාසයක් අපි විශ්වවිද්‍යාලය කියලා ආර්ථික විද්‍යා දේශන මාලාවක් කරුවොත් ගුටි කාලය එළියට එන්නේ. මොකද ඒ ඇත්තන්ට ඕන කරලා තියෙන එහෙම සංඥාවේ බොරු බව දකින්න නෙවෙයි සංඥාව තව තවත් මවලා ලෝකයා පුළුවන් තරම් රවට්ටලා වැඩිපුර සල්ලියක් දේශපාලනඥයා දේශප ඡන්දේ දිනන්ට ඉස්සලා දෙන සංඥාවත් දිනුවට පස්සේ දෙන සංඥාවත් අපේ ලංකාව විතර කාපු જાතියක් මම හිතන්නේ තවත් නැහැ කියලා. තවත් කන. සැක නැතෝ කන. ඒ වගේම සමාජ විද්‍යාඥයා පෙන්වන දවල් මිගිල රැතනියේ සෙල්ලම දකින්න මිනිසුන්ට විලිලෙච්චයි. කිට්ටුවෙන් ඉඳගෙන. දවල් 30ේම සුචරිතවාදයක් ගැන කතා කරනවා රැයට ඇඳුමුත් නැහැ. ඒ තරම්ම තුප්පහි ජීවිත ගත කරන මිනිස්සු සමාජ විද්‍යාවක් කියලා. බුදු දානංශ මේ එක්කෙනෙකුට චෝදනා කරන්නේ නැතුව යම් කිසි කෙනෙකුට සංඥාවේ ක්‍රියාකාරීත්වය දකින්න ඕනේ නම් බුදු දානංශේ නෛර්යානික සද්ධර්මයේ නිහඬ බසින් දේශනා කරමින් ඉන්නවා. ඒක කවදාකවත් නරකයි ආර්ථික දේශපාලන ආර්ථික ශේෂ්ත්‍රවල කතා කරන්නේ. කතා කරන්න බෑ. මොකද ඒ කට්ටිය ඉන්නේ තද්ද බල නිත්‍ය සංඥාව. අඩුවානේ අනිච්ච සංඥාව කියන එකවත් අහන්න කැමති නෑ. ඒක නිසා අපිට මේ වගේ බණහන පිටසක් බණ කියන කෙනෙක් ධර්මයේ මේ භාවනා මධ්‍යස්ථානයක් හම් වෙච්ච එක අපි සංසාර කරලා තිතාමත්ම වටන පිටකමක් කියලා හිතාගන්න. අඩු ගානේ මේ නිත්‍ය සංඥාවට දොර අරිනේක. ඉතින් මේ අටුවා විතරෙන් පස්සේ අපි බලමු භාවනා කරන කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට මේ සංඥාව කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම විශේෂී සංඥාව මේ සංඥාවගේ සමුදේ තමයි දෙවෙනි කටයුත්ත. දෙවෙනි දැනගත යුත්ත. සර්වඥාන්සේ සඳහන් කරනවා පස්ස සමුදය සංඥා සමුදය. මේ සංඥාව ඇතිවෙන්න ඊට ඉස්සෙල්ලා හැපීමක් ගැටීමක් වෙන්න ඕන. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට මේ හැමත හැමේ තියෙන විතර කියන මේ කාය පොට්ටබ්බයන් විතර කතා කරන පොට්ටබ්බ සංඥාවයි මේ කතා කරන්න හදන්නේ කායන ප්‍රශ්න වශයෙන්. හැමේ තියෙන මේ සංවේදීකමට හුස්ම රැල්ල ඇවිල්ලා වදිනවා. ඉතින් අපි මේකට කියන ගැටුමක් කියලා මේකට කියන හැපීමක් කියලා. අන්නේ ගැටුමක් එනකොට ඒක අපි විඳිනවා. ඒ විඳීම තමයි සංඥාව විඳපු දේ පමණමයි සංඥා කරන්නේ. අපි සාමාන්‍ය චිත්ත වීජයක් විස්තර කරනකොට කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති පොට්ටබ්බ. තින්නා සංගති පාස්සෝ. පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානති. ඒ කියන්නේ කයට යම් කිසි ස්පර්ශයක් ඇවිල්ලා වදින්න ඕනේ කය කිති කැවේ. කයට කයම හරි වදින්න ලැජ්ජත් බහිද මොන හරි වැදුනට පස්සේ තමයි එහෙම නැති කයට එහෙම ස්පර්ශයක් විඳ ගන්න බෑ. ඒ පිටින් වදින දෙයටත් අපි රූප ධර්ම කියලා කියනවා. අන්නේ දෙක වැදුනට පස්සේ උපදින ස්පර්ශයක්. පිටි ගැටුමක් ඇති ඒ ඇති වෙන ස්පර්ශයේ ඒ තැනම ඒ වස්තුවම නැවත නැවත වැඩි වැඩි තියෙනවනම් ඒ ඒ සතර සමාන්තර ගමන් කරන තාක්කල් අපි ඒක ගැටීම හැපීම විඳ ගන්නවා. ඒ විඳිනතා ගැටුම කියනවා ගැටුම තියෙන තාක් මෙඳ ගැනීම සිදු වෙනවා. මෙන්න මේ විඳින ටික විතරයි සංඥා විශේෂයට වැටෙන්නේ. අපි හිතමු ආනාපාන සතියට උපදෙස් ලැබුව කෙනෙක් හොඳට පරියන්කයට ගිහිල්ලා පටල වෙලා වාඩි වෙලා සමබරව හොඳට සැහැල්ලුව හිත තියාගෙන කිසිම චේතනාවක් නැතුව කය නඩත් වෙන්න ඇරලා අනායාසයෙන් වැටෙන හුස්ම දිහා බලනකොට ඉස්සල්ලාම් කියන මේ සංඥාව කියනක පුංචි දෙයකට දාන තරම් හිතසියුම් නැති නිසා ගොරෝසුවට ඉන්නා කයට හිත යොදාගෙන ඉන්නේ. එල්ලට වෙච්චින මිනිස්සයාට අනිතට බුල්සයිකට වෙච්චියන බෑන අඩුවන් ලෑල්ලට හරි වෙච්චියා ගන්න තමයි පටන් ගන්න. ඒ වගේ මුළු කයටම හිත තියාගෙන ඉන්න කියන. එහෙම ඉන්නකොට ඉන්නකොට ඔන්න Tamanට තේරෙනවා නම් මේක ඊයට හෙටට යන්නේ නැහැ මේ මොහොතේ හිත පවතිනවා. මෙතන ඉඳගෙන ගෙදර ගැනවත් කන්තුරුව ගැනවත් වෙනතන කල්පනා කරන මේ හිත මෙතනමයි මේ ඉස්සරහින් කට්ටිය මං ගැන මොකද හිතන්නේ මං ඉස්සරහ කට්ටිය මොකද හිතන්නේ කියලා එකක් නැතුව තමන් ගැනමයි කියලා මම දැන් මෙතන කියලා තැනට අපි ගත්තා නම් අපි මේ සංඥාව මේ හැම සීමා කරගත්ත පාදතලයේ මුල කෙස්වලින් යට කොටසට සීමා මේ අපි සංඥාව හදාරගෙන සඳහා පිඩු කරලා කොටු කරලා පුංචි කරලා ගන්න හැටි. ඒතකොට කය ඇතුලේ සිදුවෙන දේවල් දන්නා එකට අපි කියන ඉන්න බව දන්නවා, හිඳින බව දන්නවා. ඒක අපි කියනවා මම දැන් මෙතන කියලා. ඉතින් මේක සතිය තමයි. මේ තමයි සතියට දෙන පළවෙනිම නිරුක්තිය. සතියට දෙන අර්ථකථන. ඉතින් මේ සතිය පවත්වාගෙන ඉන්නකොට අනායාසයෙන්ම සිටින හුස්මරල පෙනෙනවයි කියලා හිතමු. මම මේක කියන්නේ මොකද කවදාකවත් අඹාගෙන කියලා හොයන්ට යන්න එපා. හෙව්වොත් වෙන්නේ නැති සංඥාවල් දාගන්න ඕනේ. එහෙම කෙරුවොත් අපිට කවදාකවත් සංඥාව ඉගෙන ගන්න බෑ. අපි ස්වභාවයෙන්ම ඉබේම අතුවෙන් ගන්නවා. මතුවලා එනකොට අපි හිතමු මේ බොහෝ දෙනෙකුට සිදුවෙන වගේ උබා ස්වභාවයෙන් ගත්ත හුස්ම රැල්ල වැටෙනවා කියලා. වැටෙනවා නම් Tamanට තේරෙයි මේ හුස්ම රැල්ල තියෙන අවධානයත් එක්ක මේ කයේ සංඥාවල යටි කයට වැඩිය සංඥා ගොඩාක් නිකුත් වෙන්නේ උඩුකයෙන් බව තේරෙනකොට ඒ සංඥා පිළිබඳව ඒකාග්‍ර කිරීමේ උපක්‍රමයක් වශයෙන් කියනවා යටි කයට යටි කයේ වැඩ කරන්න උඩු කයට හිත ගන්නයි. ඔන්න ගන්නකොට උඩුකයේ මේ හුස්ම ගැනීම හෙලීම අතර සිදුවෙන මේ වෙනස්කම් සංඥා වගේ පේන්න පටන් ගන්නවා. මේ තමයි භාවනාවේ දොරටු. මෙන්න භාවනාව පටන් ගත්තා. ඒ කියන්නේ හුස්මට හිත යෙදුණා. හුස්මට හිත මූණට මූණ දැම්මා. ඉතින් මේක සංසාරේ ඉතාමත්ම වටිනා දවසේ වටිනාම චිත්තක්ෂණය කියලා බාරගත්තොත් ඒ පුද්ගලයා ඒ එනේන හුස්මක් පාසා කුඩුකය හිත පවත්වන්න පුළුවන් නම් එතනදී පවා ධෛර්යමත් කිරීමේ අදහසින් කියන හුස්ම ගැන හිත පවතින තා රාගයක් හිතේ පහළ වෙන්නේ නැහැ, ද්වේෂයක් හිතේ පහළ වෙන්නේ නැහැ, මෝහයක් හිතේ පහළ වෙන්නේ නැහැ. මම දැන් මෙතන කියලා අර සතිය අකණ්ඩ ධාරාවක් විදිහට කඹේ විදින්න වාගේ යන්න පටන් ගන්නවා. නමුත් සංඥාව පිළිබඳව වැඩිපුර අධ්‍යාපනයක් සඳහා යෝගාවචරයට මතක් කරනවා උඩුකයට කොටු කරගත්ත මේ හිතෙන් බලාහන ඉන්නකොට මේ සංඥා වැඩිම ඉද්දෙන තැන, කිපෙන තැන, ගැටෙන තැන, වදින තැන, පීරාගෙන වදින තැන පිළිබඳව අවධානය ඉන්නේ. කාරියට කියනවා නම් අකුණු ගන්න ආසක් දිහා බලනවා කොත්තනද අකුණ වදින්නේ කියලා. කොත්තනද ඡාපේ දුවන්නේ කියලා. එම් බලනකොට වෙනවා ආහසේ එක ප්‍රදේශයක තමයි මේ ඡාප දුවන්න පටන් ගන්න. ආනෙන් බලනකොට මේ සමහරෙකුට ඒ හුස්ම රැල්ල නාසය පුනාස්පුඩු පුරවාගෙන ඔන්න පීරාගෙන එළියට බහිනවා වේ. ආය ඇතුළට යනවා වේ. සමහරෙකුට ආශ්වාසය විතරයි පේන්නේ. සමහර ප්‍රශ්වාසය විතරයි. සමහරෙකුට මේ දෙකම කොච්චර බැලුවත් පේන්නේ. එමුද මේ සංඥා තාම සිුම් වෙලා නැහැ. සංඥාව දකින්න හිත සිුම් වෙලා නැහැ. ඉතින් එහෙම බලාගෙන ඉන්නකොට අපි ගමු එහෙම විකෘති තත්ත්ව නැතුව වැටෙන කෙනෙක්. වැටෙන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලට වැටෙන්නේ නාසිකාග්ග උත්තරොට්ටේ කියන විදිහට නාසිකාග්‍රය උතොලේ නම් ඒ පුද්ගලයාට තේනවා අනේකොත් කොටස් වලට වැඩිය මෙතන සංඥා තීව්‍රයි ප්‍රකටයි ප්‍රසිද්ධයි එහෙමනම් සංඥාව පිළිබඳව වැඩි අතදීමක් වශයෙන් උරදීමක් වශයෙන් අපි ශරීරයේ උඩුකයත් අමතක කරලා හැපෙන තන පමණ සංඥාව දිහා බලමු. ඒ සංඥාව දිහා බලනකොට මේකත් හැබැයි අර මුළු කයේ තිබිච්ච හිත උඩුකයට ගත්තාම ලොකු පිම්මක්. උඩුකයේ තිබුණ හිත හැපිට ගන්න ගත්තයි කියලා කියන්නේ ආනාපානයේ අවසානම පිම්ම කියලා හිතකට. වටිනම තැන. එතෙන්ද ගත්ත කෙනෙක් අපි හිතමු නිදර්ශනයට අරගෙන. එතකොට මේ පුද්ගලයාට පේනවා ඇතුළට ගන්නකොට එක හැඳිනීමක් අපිට තියෙනවා. පිට කරන හුස්ම වෙන හැඳිනීමක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා මේ දෙක වෙන්කොල බලන්නේ කියලා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේකට හිත යොදලා පොතේ ලියනකොට කියලා තියෙනවා මේ ඇතුල් වෙන හුස්ම මේක පිට වෙන හුස්ම නෙවෙයි කියන හැඟීම බලන්න කියලා. ඊට පස්සේ පිට වෙන වෙලාවදී මේ පිට වෙන හුස්මයි මේක ඇතුල් වෙන හුස්ම නෙවෙයි කියන පැත්තෙන් බලන්න කියලා. ඔක තවත් අතර විතර වශයෙන් කියන්න පුළුවන්. ඇතුල් වෙන හුස්ම දිහා බලනකොට මේ මම ඉන්නේ ඇතුල් වෙන හුස්මේ මේක පිට වෙන හුස්ම නෙවෙයි මේ ශබ්දවල හිත කලවම් වෙලා නෙවෙයි හිතනව නෙවෙයි වේදනා නෙවෙයි මේ ඇතුළේන හුස්මයි කියලා දැනන හොඳ හැඳිනීමක් අවශ්‍යයි. හොඳ සංඥාවක් ඕනේ. ඊට පස්සේ පිට වෙන වෙලාවේදී මේ ඇතුළේන හුස්ම නෙවෙයි වේදනාවක් නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිලක් නෙවෙයි පිට වෙන හුස්මයි කියලා දැනගන්න නම් අඩුගානේ ඇතුළේන හුස්මෙන් පිට වෙන හුස්ම දෙක වෙන් කර දැනගන්න ආතරමට සංඥාව කැඳේ ගල බේරුවා වගේ සූත්‍ර කරන්න වෙනවා. මෙතෙන්ද ගියා නම් භාවනා ජීවිතේ 50ක් ඉවරයි කියලා හිතන්න. මට මතකයි මම බුරුමයට ඉස්සර දවසේ මම ගිහිල්ලා ඔය මිජරාම් ආවතේ අපේ ගම්පා ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේගේ ස්ථානයේ රාත්‍රිය ගත කරා. ගත කරන වෙලාවදී මම සක්මන් කරමින් ඉඳි මම ඒ සතු උපදේශ පැතුව බුරුම ගිහිල්ලා කොහොමද මම ඉන්නේ මොකද මම දැනගත්තා අනිවාර්යයෙන්ම අඬන්න වෙනවා. බුරුමේ ගියොත් ඒ ධර්මතම මේ හැම ගහනවාමයි. පිටි ගහනවාමයි. ඉතින් ඒ නිසා කොහොමඩක් අත්තේ අඬන හැටිවත් ඉගෙනගෙන යන්න මම ඇහුවට පස්සේ ඒ ශාන්ති කතා කරලා කිව්වා මේ භාවනා කරනකොට අරමුණ මේකයි ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ මේකයි කියලා පිරිසිදුව කියන්න පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේලා සලකන්නේ භාවනා ජීවිතේ 50ක් ඉවරයි කියලා. මගේ තියෙන පඬිසකමට මම කිව්වා ඒක නම් මට පුළුවන් කියලා. ඒකන් කවදාක භාවනාවක් හරියන්නේ නැහැ කියලා ගුරු මෙගිලෝ පඬිසකම් කියන්න ගත්තොත් ගහලා එළවනවා කියලා. මොනවත්ක්ත්ම දන්නේ නැති කෙනෙක් විදිහට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා කියලා දෙන විදිහට මම ආස්වාස කරනවා ආස්වාස කරනවා මම ආස්වාස කරනවා කියලා මෙනෙහි කරන ප්‍රස්වාස නෙවෙයි බව දැනගන්න. එතකොට ආස්වාසයේ මට වැටුනේ දිගට, සිනිඳුවට, සීතලට ආදි වශයෙන් ඒ ආස්වාසයේ සංඥා ටික මම හඳුනාගත්ත හැටි. කවුරු කීප එකක්වත් ගුරුවරයා කීප එකක්වත් නෙවෙයි. ඊට පස්සේ ප්‍රස්වාස කරනකොට මම ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. එතකොට ප්‍රස්වාසය කෙටිවට ගොරෝසුවට උණුසුමට මම මේ කියන ටික කටපාඩම් කරලා කියන්න එපා මම කියන්නේ දර්ශනයක් ආන්නේ විතර වෙන් කරලා කියන්න පුළුවන් නම් මේ මිනිස්යා රොබර්ට් නොක්ස් කිව්වා වගේ සිංහල ගොවියා මඩ සෝදාගත් කර රජකමට අසුතුසු කිව්වා වගේ ඉස්ත්‍රි වුණත් පුරුෂ වුණත් උගත් වුණත් නොගත් වුණත් පැවිදි වුණත් නැති වුණත් මෙන්න මෙතෙන්ද බැසගත්තා නම් භාවනා 150 කියලා මොකද අපි සංඥාව කණෙන්ම අල්ලලා තියෙන්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන හැටි දැනගෙන තියෙනවා අපි. මුළු කයෙම හුලඟ හුස්ම වදින තැන දැනගෙන තියෙනවා. කුඩු තොලේද, වම් තොල වම් නාස්පුඩුවේද, දකුණු නාස්පුඩුවේද කියලා හරියටම අල්ලන්න පුළුවන් නම්. මේක අපේ මුළු ජීවිතේට කවදාකවත් කරන්න නැති දෙයක්. අපි අනුන්ගේ වගවිකම විස්තරමයි බලන්නේ. රූප, සත්ත්ව, ගන්ධ, රස, ස්පර්ශ વિશે දුරනොයි කියලා කියන්නේ අපි රූපෙට පේන බාහිර රූපේ දිග බලන මනින එකයි. සද්ද කිව්වහම ඒ සින්දුව කියන එක්කනාගේ වගතුක විස්තර හොයන එක. ගඳක් වෙච්චාම ගඳට අරමුණු වෙන්නා වූ එකේ දිගපල්ලමයි එක. රස පහස. මුත් මෙතන මොකද්ද වෙන්නේ? මේ නාසිකාග්‍රේ හිත තියාගෙන මධ්‍යස්ත වූ උපාසීනෝ අරමුණක් එහෙම යන වෙලාවේදී එහි පවා අන්තිම සියුම්මට සංඥාවල් ළඟාවෙනවා. මෙන්න මේ තරමට බේරගත්තට පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම තමයි හේතුක පාරිශුද්ධිද හේතුක පරිසන්ධියක්ද දසපාරමිතා පිළිලද පින් තියනවාද මානසික රෝග නැද්ද සීලේ තියනවාද සේරම මෙතෙන්දි ඔප්පු යම් ආකාරයකට යම් කිසි කෙනෙකුට අහේතුකන කතාවකත් මෙතනින්ට බෑ සද්ද වැඩි කියලා කියනවා වේදනාව වැඩි කියලා කියනවා සිතුවිලි වැඩි කියනවා හුස්ම තේරෙන්නේ නැහැ කියනවා මට මේ ඉඳගෙන ඉඳ බෑයි කියනවා නානා ප්‍රතිවල යාග දුර්ලකන්නේ නෙවෙයි එයාගේ චරිතය හැටි ඒ වගේම සීලේ අඩුපාඩුවක් තියෙනවනේ රත් වෙච්චි යකඩක් උඩ දෙක ඉන්නා වගේ කරන්න බෑ මොන තාලෙමක් කරන්න ඒ වගේම මානසික රෝගයක් තියෙනවනේ ඔක්කොම මේ වෙලාවේ ස්ථප්ත වෙලා ඉන්න පටන් ගන්නවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හරියට මේ ආස්වාසිය ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් ඒ සංඥාව වෙන්කල හඳුනාගෙන දිගින් දිගටම දිගින් දිගටම මේක බලාන සිටීමයි භාවනා කියලා කියන්නේ මේක බුදුහාමුදුරුවෝත් එක්ක ජේතවනාරාමේ ශවත්පුර පැවිදි වෙලා කිරුවත් ඔච්චරමයි උනාචි පිරුණම් පළවරු 2600 කියලා අඹුලාවට අවිල්ලෙවලා ගෑනු වෙලා පිරුම් වෙලා කරොත් ඔච්චරම තමයි. මේ කතාකත් වෙනසක් බුදුන් ඉදිරිපිට කියලා නෑ කියලා වෙනසක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට අර අවශ්‍ය කරන පහසුකම් සුසුකම් නැතිකම. සුසුකම් තියනවාද කියලා බලනකොට හොඳම වැඩේ දන් දීලා පින් කරනවට වැඩිය, සීල් රැකලා පින් කරනවට වැඩිය, සමත කරලා විපස්සනා භාවනා කරනවට වැඩිය විපස්සනා කරලා හරියටම ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට හඳුනා ගැනීම නම් වූ සංඥාව දන්නවනම් ඒ පුද්ගලයාට තේරෙයි ආස්වාසය ඇති වෙලා ස්පර්ශ වෙන්න ස්පර්ශය බවට පත් වෙන සෑහෙන ගොරෝසුකමක් එනකන් අපිට තේරෙන්නේ. ආස්වාසේ මුදුන් දැල්ල කුඩුම්බිය විතරයි අපිට අහුවෙන්නේ. පටන් අරගෙන බොහෝ වෙලා යනකම් අපි කියනවා දන්නේ නැහැයි කියලා යම් මට්ටමක් යම් කඩයිමක් යම් මල් පැන්නුමක් කිරි පැන්නුමක් පැන්නට පස්සේ අන්ලාවට තේරෙන්න පටන් අරගෙන ඒ තේරෙන ගැත්ත ඔන්න වැඩි වෙලා ගිහිල්ලා ගෙවිලා දැන් මේ යෝගාවචරයට මේ මුදුන් කොන අහුවෙනවා මේ ආස්වාසය හොඳට කරෝසු අවස්ථාව අහුවෙනවා ප්‍රස්වාසය හොඳටම කරෝසු අවස්ථාවක් අහුවෙනවා එහෙමනම් මේ දෙකේ වෙනස තේරෙනවා මම නැවත මෙතෙන්දි මතක් කිරීමක් කරන සමහරවිට ඒත් වැටෙන්නේ ඒ ආස්වාස්වාස හරියන්නේ නැහැ ඒ යෝගාවචර. නමුත් හරියන කෙනෙක් නම් ආස්වාසය ඊටාම උක්‍රම ගොරෝසුම තනව වෙනවා. ප්‍රස්වාසය ගොරෝසුම තනහම් වෙනවා. ඒකට හේතු වෙන්නේ ඊට ඉස්සෙල්ලා ආස්වාස් ප්‍රස්වාසය නොතිබුණා නෙවෙයි ස්පර්ශ වෙන්නේ අපේ හිත ඒ මට්ටම අල්ලන්න දන්නේ නැහැ. සියුම් නැහැ. එනිසා පස්සේ නම් දේව සංඥා සමුදේ. ස්පර්ශ වුණාට පස්සේ තමයි මේ සංඥාව වැටෙන. තවත් පැත්තකින් මේක විග්‍රහ කරතයි. මිනිස්සේ කවුරුද 100ක් ජීවත් වෙනවා කියලා හිතමු. කවදාවත් භාවනා කරන්නේ නැහැ, සතිපට්ඨාන යාලත් නැහැ, ආනාපාන සතිය දන්නෙත් නැහැ. මේ මනුස්සයා කියනවා මම දන්නේ මම කටපාඩම් කරන තියෙන ගානේ කෝටි 13ක් හුස්ම ගන්නවලු අවුරුදු 100 ගෙවෙනකොට. එක හුස්මකවත් මේක සංඥාවක් වෙන්නේ නැහැ. මොකද ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. යාගේ හිත තියෙන්නේ අනුන්ගේ දේවල් ගැන. බාහිර දේවල් අවුරුදු 100ක් ජීවත් වුණා එක හුස්මකවත් ස්පර්ශේ නැහැ. ඒවා හිත නන්නත්තාරයි. ලෝක බලමින් සද්දාසමින් ගන්ධ රස පහස විඳිමින් ජීවිතය ගත කරනවා. අපි ආම හිතන එක්කෙනෙකුට ඒක නිසා කියනවා මේ අවුරුදු 100 තරම්මයි 13 ලක්ෂ කෝටියක් කරන හුස්මෙන් එක හුස්මකවත් උඹ ජීවත් වෙලා නැහැ. උඹ තටමලා කියන විතරයි. ජීවත් වෙන්න උත්සාහ කළ තියෙන තේන් සමට ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවත් කරවන්න නම් මලක් කිමින තරම් ප්‍රදේශයක් කරකවන්න හුස්මක් දිහා හොඳට සංඥාව සෝදා පිරිසුදු කරනා ස්වරූපයෙන් බලපන් කියලා මේක තරහක් නෙමෙයි මේ හොඳ නෑදෑකමක් මේ කතා කරන්නේ. හොඳ කරුණාවක්, හොඳ මෛත්‍රියක්, හොඳ යථාර්ථයක්. ආන්නේ විදියට හුස්ම අල්ලගත්තා නම් ස්පර්ශය ඇති වුණ දවසේ තමයි සංඥාව වැටෙන්නේ. නැත්නම් අපි හුස්ම ගන්නතර කවදාකවත් මේක උණුසුම් සිසිල් ભેදයක්, දිගකෙටි ભેදයක් දැනෙන්නේ නැහැ. මොකද අපි ඒක බලලා නැහැ. ඒකට හිතේ යෙදිලා නැහැ. මනසිකාරයේ යෙදිලා නැහැ. විතක්කේ යෙදිලා නැහැ. සංකප්පයක් යෙදිලා නැහැ. යෙදුනට පස්සේ තමයි අන්න ආස්වාසේ මේමයි ප්‍රස්වාසේ මේමයි කියලා මේක ලෝකයක් තියෙනවා. ආනේ විස්තර හොඳට බලා ඉන්නකොට මේ ස්පර්ශය හටගන්න නැත්නම් ස්පර්ශයට මේකින් මෙහාට දැනෙන්නේ නැහැ මෙතනින් එහාට දැනෙනවයි කියලා අන්නේ දැනෙන මායිමේ මල පණින තැන ඉර පණින තැන හැම ජීවිතයකම හැම චරිතයක ඉතාමත් වැදගත් ලක්ෂණයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉර බැහැගෙන යනකොට තරුපායන. අපි කන්දක් උඩට ගිහිල්ලා ඒ තරුපායන ස්වරූපේ බලාන හිටියොත් අපිට පේනවා එතන තරුව නැන්මතු වුණා නෙවෙයි තරුව හැමදම තිබුණා සූර්යාලෝකයේ යම් අප්‍රකට භාවයක් එනකොට තමයි තරුව දිතුලන්නේ. හැබැයි තරු කොතන පායද කියලා දන්නේ නැති නිසා තරුව පෑවට පස්සේ අපි කියලා තරුව හැප්පෙනවා වගේ ආ මෙතනත් තරුවක් මෙතනත් තරුවක් මෙතනත් තරුවක් කියනවා. නමුත් හොඳටම මෙතන තරුවක් පායනවා කියලා බලන්න හිටියොත් ඔය දකින්නට චිත්තක්ෂණයට ඉස්සලා ඔයිට ඉස්සලා මතුවෙන ඉස්සලා දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්නෝක තමයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. හැබැයි ආර්ය පරිශ්‍රණය කියන්නේ තරු වයින් එක නෙවෙයි. හුස්ම මතුවෙනකොට මෙච්චරම ගොරෝසු වෙන්න ඉස්සරලා හුස්ම දිහාමඩ බලන්න බැරිද? සංඥාව මෙච්චරම ගොරෝසු වෙන්න ඉස්සරලා මේ හුස්ම හැඩ ගැහිගෙන පෙළ ගැහිගෙන එන හැටි බලන්න බැරිද කියලා බැලුවොත් මේ ස්පර්ශය කියන එක දියුණු මනස ඉතාම සූක්ෂමයි නොදියුණු මනස බොහොම ගොරෝසුයි. එනිසා නොදියුණු මනස හුස්ම අල්ලන්නේ බොහොම ගොරෝසු තැනකදී. ඒක සංඥා බාටපත් වෙන ගොරෝසු අවස්ථාවේ පමණයි. ඔව් හුස්මම ජීවිතේ කරගෙන එනේන හුස්මට එළඹ සිට සීයෙන් පමා වෙන්නේ නැතුව අප්‍රමාදීව හුස්මට එළඹ ගත කෙරුවොත් එනේන හුස්ම පටන් ගන්න තැන ආරම්භ කරන තැන මේ ස්පර්ශ සමුදය සංඥා සමුදය දැක ගන්න පුළුවන්. මේක මම කියන උගක්ම ගැඹුරු තැනක් කියලා. අඩු ගානේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දැනගෙන එනේන ආස්වාසයක් ඒ බවටපත් වෙන්න ඉස්සල චිත්තක්ෂණේ එනේන ප්‍රසවාසයක් ඒ බවට දැනගපත් වෙන්න ඉස්සල චිත්තක්ෂණේ බලනවා කියන තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. මුලට අදිනවා කියන එකයි මේකෙන් අදහස. මුලට යන්න යන්න යන්න පින්වත් නික්ලේශයි. ගොරෝසු වෙන්න වෙන්න සංකීර්ණයි කෙලේශිතයි සංකීලේශිතයි. ඒ හුස්ම පිළිබඳ හොඳ නරක හරි වැරදි සාධාරණ අසරණ තේරම ආලවට්ටම් වැටෙන්නේ හුස්ම ගොරෝසු වෙනකොට තමයි. ඊටාම සියුම් තත්ත්වයට යන්න යන්න යන්න යන්න පිසිදු. ඒක නිසා ප්‍රමාද වුණොත් අපි දකින්නේ කෙලසිච්ච ගොරෝසු වෙච්ච සංකර වෙච්ච හුස්මක් ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන්. අප්‍රමාදීව හුස්ම එන්නකොටම සීළු වැඩ බහා තබලා රූප බලන්නෙත් නැතුව සද්ධාහන්නෙත් නැතුව කාන්ද රස නැතුව ඒකම ජීවිතේ උත්තරම දේ වශයෙන් සලකලා බලන්න හිටියොත් මේ හුස්ම පෙළ ගැහෙන හැටි සංඥා බවට පත්ෙන්ට ස්පර්ශයේ වැඩ කරන හැටි මල පණින හැටි ඉර පන්නන හැටි බලන්න ගත්තොත් ඒ මනුස්සයා උස්මේ ඇලෙනවා කාන්දමට යකඩ කැල්ලක් අල්ලනවා. යාට එන ගැහුවත් නෑ එන තත්ත්වයකටපත් වෙනවා. කය මොනවා වුණත් නොදැන තත්ත්වයකටපත් වෙනවා. හිතවිල්ල පලාතකට එන්නේ අර උස්මේ එනකම්ම බලාපොරොත්තු ඉන්නවා. එළඹ සිටිනවා මේක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයාට පේනවා අපි ජීවිතේ ජීවත් කරනකොට කොච්චර දැක්කත් දේවල් ඒ ඔක්කොම කුණු වුණාට පස්සේ ගොරෝසු වුණාට පස්සේ කෙලස් වුණාට පස්සේ තමයි දකින්නේ. ඒ මොකද අපේ ස්පර්ශය ඒ තරම්ම ගොරෝසු මට්ටමක තියෙනවා. දැන් සරුවචනාච අපට උගන්වන්නේ මොකද්ද මේ සංඥාවගේ සමුදය බලන්න කියලා. සංඥා පජානාති සංඥා සමුදයංච පජානාති. එhmenan ආස්වාස් ප්‍රස්වාසයේ මතන භාවනා කරන ආස්වාසේ සමුදේ. හටගන්න දකින්න. දකින්නකොට දකින්නොත් පේනවා ලාවට පටන් ගත්ත තැනින්ලා ආස්වාසිය ගොරෝසු වෙනකම් බලන්න හිටියොත් පුදුමාකාර පරිණාමයක් ඒ සියුම් තැනින්ලා ගොරෝසු වෙනකොට සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි. ඒ තරමටම මේක ඇතුලේ ලෝකයක්ම තියෙනවා. මේක ඇතුලේ සවර්ථ සමුපාදෙම තියෙනවා. මේක ඇතුලේ ධාතු මනසිකාරයම තියෙනවා. මේකේ ආයතන ඔක්කොම දැනෙනවා. නමුත් මේක මෙච්චර වටිනා කරලා වටිනා දෙයක් විදිහට අපි බලපු නැති නිසා පෙනුනේ නැහැ. දැන් ඒක මාගේ පරිශීලනය කළ බැලුවොත් ඒ සමුදේ දකින්න දකින්න දකින්නට තමන්න තේන ආස්වාසයක සමුදේ දකින්න පටන් අරගත්තොත් ඒ පුද්ගලට ප්‍රස්වාසයේ සමුදේ දකින්නවා කියන එක ඒ විදිහටමයි. එහෙම කර කර ඉන්නකොට අපි හිතමු ඔන්න ඔරලෝසුවේ සද්ද ඇහෙන්න පටන් ගන්නවා කියලා. ඒසොට ඒ පුද්ගලයා දැනගන්නවා මෙච්චරලා ඔරලෝසුව වැඩ නොකලා නෙවෙයි. දැන් තමයි ඇහෙන්න පටන් අරගත්තේ. ඒ ටක් ටක් සද්දයක් ගත්තාම මේ සෑම සද්දකත් සෑහෙන ගොරෝසු වුණාට පස්සේ තමයි ඔලුවට ටක් ගාලා වදින්නේ. කනට ටක් ගාලා වදින්නේ. ඊට ඉස්සෙල්ලා ඒකේ සියුම් තත්ත්වයක් තියෙනවා. ඊටත් ඉස්සෙල්ලා ඊට සියුම් තත්ත්වයක්. ඒ නිසා මේ සද්දයක් පවා හිතට වදිනකොට කනට වදිනකොට ඒක සියුම්තාවකේ ඉඳලා ගොරෝසු වෙලා ගොරෝසු මට්ටම පයින්නකොට තමයි ස්පර්ශ වුණා කියන්නේ සංඥා වුණා කියන්නේ. ඒ කය වේදනක් තියෙනවා. යම් තැනකදී ඔන්න වේදනාවක් ඉස්මතු වෙනවා. ඉස්මතු වෙන්න ඉස්සලා කය තිබුණා. එතන වේදනාවක් තිබුණා. නමුත් ඒක ස්පර්ශ වුණේ නෑ අපිට. සංඥා වුණේ නෑ. නමුත් ඒක උග්‍ර වෙනකොට ඔන්න සංඥා වෙනවා. ඒකෝට අර ආස්වාසිය ප්‍රස්වාසියේ සාධක වේදනාවක අන්තිමට හිතවිල්ලක් දක්වා. සෑම දෙයක්ම හැම වෙලාවෙම තියෙන. මේ කොයි එක අල්ලනද අපි හරඬු කරන්න කියන එක. කොයි එක අල්ලගෙනද අපි හැප්පෙන්නේ කියන එක ඒක අපේ ජන්මාන්තරගතව සිද්ධ වෙන දෙයක්. මේ වෙලාවේ සද්දයක් අල්ලන ආඬනවද? වේදනාවක් අල්ලන ආඬනවද? සද්දයක් අල්ලන ආඬනවද? ආනාපාන සතුට වෙනවද? රූප බලනවද? ශබ්ද බලනවද? ගඳ බලනවද? රස බලනවද කියලා එකම එකිනෙකටවත් න්‍යාය පත්‍රයක් ඇත්තේම නැත. ඒක තන්නේ ක්‍රම අහඹයක් සිද්ධ වෙන්නේ. ඒ නිසායි සර්වඥාන්සේ මේ ශබ්ද නැති වේදන නැති ශබ්ද නැති රූප නැති ගන්ධ නැති රස නැති ගිහිල්ලා එක් අනෙක් විචල්්‍ය සාධක සාතික කරලා ස්ථිර කරලා එක විචල්්‍ය සාධක නටන්නදලා ඒකේ මුලට බලන්න ගියා මුළු ලෝකෙම දැකන්න පුළුවන්. දැන් මේ කාලේ තියෙන ප්‍රධාන විෂය ධාරාවල් තුනක් තමයි ක්වොන්ටම් ෆිසික්ස් එකයි එනතන් කැවොස් තියරි එකයි ඔය නියර ඩෙත් එක්ස්පීරියන්ස් මරණසන්න වෙලාවේදී ලැබෙන අත්දැකීම මේ තුන අමෝතම දේවල් අද විද්‍යාඥවරුන්ට පත් කළා කියනවා. ඒ කැවොස් තියරි එකේ පෙන්ලා දීලා තියෙන්නේ ওই වගේම තමයි ඕනම පුංචි සංසිද්ධියක මුළු ලෝකෙම ගැඹෙලා තියෙනවා. ලෝකය අල්ලන්න ගත්තොත් කවදාකවත් කෙලවර කරන්න බෑ. ඒක දොඩම්කොට බදා ගන්න කියා වගේ එකක්වත් අහු වෙන්නේ නැහැ. එකක් ගන්න අනිත් දේවල් සාහිත තහවුරු කරලා ඒක පතුලටම පිරිසිදෙන්නේ. ඒකට මුළු ලෝකෙම දකින්න. දකින්නෙත් මොකද්ද මේකේ ගන්න දෙයක් නැහැ කියන එක තමයි ආය වෙන මොනවාක්වත් ඔක මැනිකක්වත් වෙන වටන දෙයක් නැහැ. ඒකේ හුස්මක ආස්වාසික ප්‍රසවාසික මේ සංඥාව හට ගන්න තැන ස්පර්ශය හට ගන්න තැන දක්වාම අඩු කරන අඩු කරනව ඊයේ බෑගුවට අද අල්ලන්න පුළුවන්. අද ඒක දිහා බලන විට ඊට චිත්තක්ෂණ කලින් අල්ලන්න පුළුවන්. ආන්නේ විදිහට මේක අපි සාමාන්‍ය යෝගාවචරගේ කටවචනය කට උත්තරෙන් බැලුවොත් යෝගාවචරය කියන්නේ මම හුස්ම ගියා බලාගෙන ඉන්නකොට හුස්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගියා. ඊට පස්සේ අතහැරලා දානවා. දැන් ඉතින් බලන්න කිව්වා හුස්ම බලේ පේන්නේ. එක්ක එක්ක හිත නින්දට වැටෙනවා. එහෙනම් තමයි මට භාවනා වරදිලා දෝ කියලා සැක උපදවනවා. නැත්නම් හයියුම් හුස්ම ගන්න. එහෙනම් නැගිටලා යනවා. නමුත් ඉන් ගුරුවරයා ඉස්සරහට ගෙන්නාන කමඨාන් සුද්ධ කරනවායි කියලා මේක එයා ලව්වම කියවන තරමට කමඨාන් සුද්ධ කළා කියනවා නෑ මේකේ මොකක්වත් වෙලා නෑ මේ භාවනා වර්ධනයක් සිද්ධ වෙන්නේ අන්න අර හුස්ම ගෙවිගෙන යනකොට ගොරෝසු හිතින් බැලුවට හුස්ම නෑ කිව්වොත් ඊටාම සංසිද්ධියෙන් ඇහක් පිට ඇහක් කියලා කියා බලන්නේ කිව්වොත් එතනත් හුස්මක් තියෙනවා අන්න ඒකත් දැක ගන්නාසුළු ඇදහිල්ලෙන් බලන්න කිව්වොත් අදට ඊයට වඩා ටිකක් දුර වෙනකම් බලන්න පුළුවන් ඒකල අදාතාවේ ඔහොම හත්තට සැරයක් අපට ආසුද්ධ කරුවට පස්සේ තමයි මේ හුස්ම ඉතාම සියුම් තැන දක්වා යෝගාවචරය යන්නේ. මම කියන්නේ හැම කෙනාම හැම අවස්ථාවකම කමඨාම් පිරිසුදු සුද්ධ කරනවා කියලා. මම මේ කියන්නේ දර්ශීය හරි වෙලාවක. අන්න එතකොට තේරෙනවා මේ හුස්ම ආරම්භය අල්ලනවා කියන එක එක රැකින් එක බණකින් එක ප්‍රයත්නකින් කරන්න බෑ කියලා අතහැරියම මොකද හෙටත් කළොත් හෙට ඊට කලින් අල්ලන්න ඊට පහුවෙන්ද ඒකටත් කලින් අල්ලුවොත් ඒකත් කලින් අල්ලනවා. ඒක කිල්ලෝරක් නැති තරමටම හුස්ම ගනුදෙනුවේ වෙන තැන ඉඳලාම ආස්වාසේ මුදුන් පෙත්ත දක්වා ප්‍රස්වාසේ මුදුන් පෙත්ත දක්වා ගමන් කරන මාර්ගය දැකීම තමයි යෝගාවචර කන්සන එකම දේ. නැත්තම් දුක් මේ චතුරාර්ය සත්‍යය කියනවා දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය විතරයි යෝගාවචරයට අයිති කොටස. නිරෝධ සත්‍ය මාර්ග සත්‍යය මේ ලෝකෙට අයිති එකක් නෙමෙයි ඒක සිද්ධ වෙන දෙයක්. ඒක නිසා යම් කිසි කෙනෙක් ආස්වාසේ මේ විදිහට මුල අල්ලන්න පුරුදු වුණොත් ඒ ආස්වාසේ ගොරෝසු වෙලා ඊගාට ගෙවෙන හැටි දකින්න එක එයාට හම්බෙන අතිරේක ලාභයක්. මේකට කියනවා ආස්වාසේ නිරෝධය දකින්නයි කියලා. ආස්වාස නිරෝධ වෙනකොට ස්පර්ශ නිරෝධ වෙනවා. සංඥා නිරෝධ වෙනවා. ඒ නිසා සංඥාවගේ නිරෝධයට මේ ආස්වාසේ ගෙවා දැමීම ප්‍රස්වාසේ ගෙවා දැමීම නැත්නම් මේ ආස්වාසේ ගෙවම් කරන පැත්ත ප්‍රස්වාසේ ගෙවම් කරන පැත්ත විශාල ප්‍රතිලාභයක් වෙන යෝගාවචරයට සමහර විටක ඒක වෙන්න ඇති මේ හුස්ම රැල්ල බලහිනකොට ගෙවෙනවා ගෙවෙනවා කියලා යෝගාවචරය තුල කියවේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඕනම අවබෝධ කරපු කෙනෙක් දන්නවා අපි ලෝකේ හැමදාම හට ගන්නවා දකින්න කැමති උනාට ගෙවෙනවා දැකීම අවමංගල්‍යයක් විදිහට සලකනවා. අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට සලකන්නේ මුස්පේන්තුවක් විදිහට සලකන්නේ. දරුවෙක් උපදිනකොට නම් රෝස් පවුඩර් ටින් එකක්, ප්යාස් බේබි කවර් කෑල්ලක්, කිරිපිටි බේට්ටක් අරගෙන බලන්න යනවා. මරණය දැනගත්තාම අයියෝ නෑ වුණා නම් හොඳයි කියලා කියනවා. කතා නොකරුවා නම් හොඳයි ඒක අවමංගලයක් වෙනවා. මේ උපදිච්ච එකමයි මැරෙන්නේ. මේ ඉපදිනකොට සන්තෝෂ වෙනවා මරනකොට කනගාටුයි. මේකට බුදුහාමුදුරුවෝ පොඩි හින්ට් එකක් දෙනවා. උනාතික චර්ති උනාති ඉපදුනෙත් වෙසක් දවසක බුදුනෙත් වෙසක් දවසක පිරිනම් පැවති වෙසක් දවසෙන්ට බර්ත්ඩේ පාටි දාන්න බෑ බුදුහාමුදුරන්. දැම්මොත් වෙන්නේ අවමංගල්‍ය පිළිබඳ සන්තෝෂ වුණා කියලා සෝදරාට වැටේ. ඒ වුණාට කනගාටු වෙන්නත් බෑ වෙසක් දවසේ මොකද බුදුහාමුදුර බුදුනේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ එදා නිසා එදා මූණ දික් කරගෙන ඉන්න බෑ. ඒ නිසා බෞද්ධ හරි අපහසු තත්ත්වයකටපත් වෙලා ඉන්නවා. මේ එක දවසෙම බුදුහා තුන් දවසක් තුනක් ආණ්ඩුවේ දවස් තුනක් නිවාඩු ගන්න තිබ්බා. බුදුහාමර හරියම අසාධාරණ විදියට වෙසක් පොයටම කොටු කරපෙහින්දා බෞද්ධයට වුණ අට කරගන්න විදියකුත් නැහැ, දික් කරගන්න විදියකුත් නැහැ. මොකද මංගල්‍යවංගනේ දෙකම එක දවසේ හිට වෙලා තියෙනවා. මෙන්න මේ විදියට හුස්ම හට ගන්නාතනත් හුස්ම ගෙවෙන තනත් දෙකටම සම අත්දැකීම එන්න නම් අනිච්ච සංඥාව ලාවට අරහිතේ තියෙනවා. නිත්‍ය සංඥාවෙන් බැලුවනම් හුස්ම හට ගන්න තැනට බුදුහාමර යොමු කරනවා. නමුත් වැඩිපුර පේන්න පටන් අරගන්න හිත දියුණු වෙන්න දියුණුවට ගෙවෙන තැන. වෙනකොට අහිංග සංග සහලවනවා, හිඳාලි දානවා, බය හිතෙනවා, කම්මැලි හිතෙනවා, නීරස වෙනවා. ඒක නිසයි මේ යෝගාවචරය මේ හුස්ම ගෙවි යාම පිළිබඳව කතා නොකරන්නේ. එහෙම නැත්නම් කතා කරන්න බෑයි කියලා කියන්නේ මගාරි. ඒක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. අපි හැම වෙලාවෙදීම හටගන්නට කැමැති පිටි නිරෝධය දකින්න කැමැති එහෙම නැත්නම් කියනවනම් මේ සංඥාව රූප සත්ත්ව ගන්ධ රස වශයෙන් සංඥා හයක් තියෙනවා පොට්ටබ සංඥාව ගත්තොත් පොට්ටබ සංඥාවේ සමුදය බලන්න කියලා උගන්වන්න පුළුවන් ඒකට යෝනිසමනසිකාරය කියනවා මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සලා බලන්න ඇති වෙනකොටම බලන්න එහෙන් බලාගෙන ඉන්නකොට ඉන්නකොට වලක්වන්න බැරි මේ මරණයේ හැටි වගේ මේක ගෙවි යෑම තමයි යෝගාවචරයට වැඩියෙන් පේන්නේ පේනකොටම යෝගාවචරයට ක්ලාන්ත හැදෙනවා බය උපදිනවා සහලවනවා මේක අභාග්‍යයක් විදිහට පේනවා මේකට කියනවා නිබ්බිදාව කියලා. මේක දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා භාවනාවේදී යම් වෙලාවක හුස්ම සංසිඳීගෙන එනකොට මේ සංඥාවගේ Nirodhe බව දන්නේ නැහැ. ඒ වෙනකොට මම මැරෙයි. මට ක්ලාන්ති හැදී. මට heart attack එන්න හදනවද? ක්ලාන්ත වෙන්න හදනවද කියලා පුදුම සහලවන්න ගන්නවා. මේකෙන් පේනවා අපි කායතයි ජීවිතයයි කොච්චර බැඳිලාද ඉන්නේ කොච්චර නිත්‍ය සංඥාවද ඉන්නේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ඊ타ත්ම සම්‍යක් ක්‍රමයකට, ධාර්මික ක්‍රමයකට, ආධ්‍යාත්මික ක්‍රමයකට සීලයක පිහිටවල බය නැති කරවලා මේකේ ගෙවෙන හැටි හැමදාම දකින්නයි. මේකට අපි කියනවා සංඥාගේ නිරෝධය දැකීම කියලා. ආස්වාස් ප්‍රසවාසයේ නිරෝධය දැකීම කියලා. මේ නිරෝධය දැකීමේදී මෙන්න මෙහෙම තාක්ෂණික වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස දෙක ගොරෝසු වෙලා තිබන්නකොට ආස්වාසයේ ලක්ෂණ ප්‍රස්වාසයේ ලක්ෂණ හොඳට කැපිපෙන වෙනසක් තියෙනවා. නමුත් මේ දෙක සියුම් වේගන යනකොට හිතට ඇඟට නොදැනීම ආස්වාසය සහ ප්‍රස්වාසයේ වෙනස් ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ පේන්න පටන් මේකට කියනවා ඥාත පරිඥාවේ ඉඳලා තීරණ පරිඥාවට මාරු වෙන හැටි ඥාත පරිඥාවේ ඉන්නකන් ආස්වාසයේ සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කොටයි නැත්නම් ආස්වාසයේ කොටයි ප්‍රස්වාසයේ දිගයි ආස්වාසයේ ගොරෝසුයි ප්‍රස්වාසයේ සීතල සියුම් කියලා යෝගාවචර විශේෂිත ලක්ෂණ දක්වනවා. ඒකට කියන අපි සුවිශේෂී ලක්ෂණ කියලා සලක් සලක්ෂණය කියලා කියනවා සලක්ෂණය කියලා කියනවා අච්ඡත් ලක්ෂණය කියනවා පච්ඡත් ලක්ෂණය කියලා කියනවා මේකම බලාන ඉන්නකොට ඉන්නකොට ඒව තුනී වෙන්න තුනී වෙන්න දෙකේ තියෙන විෂමතාව වෙනකොට සමතාවේ මතුවෙනකොටම මේකට අපි සිංහල භාෂාව කියන්නේ නිරස වෙනවා කියන්නේ ඒකාකාරී වෙනවා බලන්න එපා වෙනවා මොකද කොයි එක බැලුවත් එකයි මේක කවදාකවත් පෞද්ගලික දෝෂයක් නෙවෙයි මේ වෙන්න එකට ලෑස්ති වෙලා ගියොත් ආස්වාද ප්‍රසආස තුනී වේගන යනකොට ඒක පිළිබඳ අපුලක් පිළුණු වෙච්ච ගතියක් එපා කරන ගතියක් කම්මැලි ගතියක් නීරස ගතියක් පාළු ගතියක් මතුවෙනවා මේක මේ සංඥාවේ පෙරලියක් මෙන්න මේ සංඥාවට මාව වහලා ගන්න දෙන්නේ නැතුව මම පෞද්ගලික ලක්ෂණ දැක්කත් පොදු ලක්ෂණේ දැක්කත් ආස්වාද ප්‍රසවාස ගෙවම් කරනකම් Nirodhe දකින්නකම් දකින්නවා කියලා බලන්න නම් හරි සද්ධාවක් ඕන කරනවා හරි කුසල ඡන්දයක් වෙනවා. හරි අත්තරදි රාශියක් ඕන කරනවා. අත්තරදි කරලා කරලා කරලා තමයි කවදා හරි මේ යෝගාවචරය උලන් වගේ නැත්නම් තනකපත් වෙන පහන් දැල්ල වගේ එහාට මෙහාට හිත සලා ගන්න නැතුව මේ ගෙවෙන තැනට යනකොට නිරෝධයේ දකින්නකොට અભීත සංඥාවකින් සූර වේලාමදි වීර වේලාමදි ධීර සංඥාවකින් බලාගෙන හිටියෝ තමන්ගේ හිතේ සංඥාවේ හොල්මන ඇර මේ తত্ত্বය අත්දකින්න පුළුවන්කම වළක්වන්න පුළුවන් මාරේක් බ්‍රහ්මීක් දෙවියෙක් මොන්නම බලවේගයක්වත් නැහැ තියෙන එකම බලවේගය තමයි තක తీරුකම් මෝඩකම් අවිද්‍යාව සංසාරේ තියෙන ආසාව මේ සංසාර කායයේ තියෙන ආසාව දැන් මෙතන උද්ද අභියෝගයක් එනවා යෝගාවචරයට මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරගෙන පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණේ මතුවෙනකොට මට කොතෙක් දුරට ඒක පවත්වන්න පුළුවන්ද නැති උනක් කමක් නැහැ නැති තත්ත්වයට තෙදී කොච්චර වෙලා හිත පවත්වන්න පුළුවන්ද කියලා කියන්නේ මේ සංඥාවගේ Nirodhaය අභිරමණය කර සංඥාවගේ Nirodhayට ප්‍රේම කරන අනතර කරන්නේ ඇස්තරින්න යන්නේ හයිය මුස්ම ගන්න යන්නේ නැගිටින්න යන්නේ නැහැ. මේක තමයි බැලිය යුත් කියලා බලනකොට ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට යෝගාවචරය එයි එක තැනකට නසඤ්ඤ සංජීන විරත්න නෝපි අසඤ්ඤී නසඤ්ඤ සංජී න නෝප විසඤ්ඤී න සංඤ න සංඤ සංඤී නෝප විසඤ්ඤී න විසන්න න සංඤ සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥාවක් එනවා ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන රූප සද්ද සංකන්ත රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥාවකුත් නෙවෙයි ඒක ඔක්කොම ගෙවිලා විසඤ්ඤ වෙලක් නැහැ තමයි හොඳට 100න් ඉන්න බව දන්නවා අසඤ්ඤ තත්ත්වයටපත් වෙලත් නැහැ නෝපි අසඤ්ඤී නෝ විභූත සංඥා මට සංඥාවක් නැහැ නිින්ද ගිහිල්ලා ක්ලාන්ත වෙලා කියලා අයිතිවාසිකමකුත් තියෙනවා ආන්න මේ தത്വෙට එන්නේ ඒවං සමේතස්ස මේ ආකාරයට සමත භාවයට සමතයකට සන්තුලනයකට එන්නේ ඒවං සපේතස්ස විභූති රූපං රූප ධර්ම සියල්ලම ගෙවලා ආස්වාස ප්‍රසවාස ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අන්තිමටම තුනි වුණාට පස්සේ අපි ජීවිතේ පළවෙනි වතාවට අරමුණක් නැතුව වාගේ සංඥාවක් නැතුව වගේ සංඥාවකට යනවා. මේක තමයි සාලවන තැන. මේක තමයි බය උපදවන තැන. මේක තමයි සංඥාව නිත්‍ය නැති දෙයක් බව නැත්නම් සංඥාව තුනී කරන්න පුළුවන් බව දකිනකොට මෙන්න මේක හරහා යන්න පුළුවන් නම් ඒ යෝගාවචර රූප ධර්මය පිළිබඳ ඕන සෑහෙන අවදි භාවයකට දක්ෂ භාවයකට වේදනාවල් පිළිබඳව විදීමේ අන්තිම කෙලවරට යනවා. සංඥාවත් ඇතිතන ඉඳලා නැතිතන දක්වා ක්‍රමයේ අර ඉර පායනකොට හඳ තුනී වෙලා යන්න වගේ ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යන හැටි දකිනකොට තේරෙනවා මෙන්න මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මෙන්න මේ සඳහා යම් දෘෂ්ටියක් ඕන නම් ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියනවා. මේක සඳහා යම් සංකල්පයක්, නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද විහිංසා සංකල්පයක් ඕන නම් ඒක තමයි සම්මා සංකප්ප කියන්නේ. මේ සඳහා වචන ක්‍රියා සහ වැරදි ජීවන රටාවන් තියෙන්න තියෙන්න මේ தත්ත්වය අවුල් කරනවා. පැහැදිලියට බොරදී එකතු වෙනවා. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය ආකූල කරන නිසා ඒ ඔක්කොගෙම සංහිඳියාවක් ඕන. එතකොට මේ මිනිස්යාට මේ අර විදිහට හුස්ම ගෙවම් කරගෙන යනකොට වැඩි කලබල කරන්නේ නැතුව පිටිපස්සේ අඹා යන්නේ නැතුව අර ආරද්ධ විරිය පග්ගහිත විරියක් වඩටපත් කරන මේකේ හැලැප්ප නැතුව යන්න කඹයක් දිගේ යන මිනිහා මැදට යන්න යන්න යන්න එකලස ගාක්ෂියුම්ෙන්න වගේ ආනෙතෙන්ට යනකොට වීරිය පිළිබඳව ලොකු අදහසක් ඇති වෙනවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයේ වීරිය නිකුත් කරමි ගමන් කිරීම පිළිබඳව කිසි බුදු කෙනෙක් දෙන්නේ නැති උපදේශයක් කිසි ගුරුවරෙක් දෙන්නේ නැති උපදේශයක් Tamangeema අත්දැකීමෙන් ලබන අන්න එතකොට සතිය සුපතිට්ඨිත සති කියලා කියන ඒ සතියට නූලක් දිගේ ඇඟිල්ල අදගෙන යනවා වගේ කඹයක් දිගේ ඇවිදින මිනිස්සේ සම්බරභාවය ගෙන යනවා. හොඳට කැපෙන පීයක දාර දිගේ අත හැදගෙන යනවා වගේ අත කැපෙන්නේ නැතුව සතියක් පවතිනවා. අර තිබුණු ගොරෝසු සතිය පුදුම විදිහට සිව් වෙන්න පටන් ගන්නවා. එතකොට එනවා සමාධියක්. ඒක සමත සමාධියන්නේ විපස්සනා සමාධියක්. සංඥාව කොච්චර තුනී වුණත් රූප කොච්චර තුනී වුණත් තමයි සතියක ඉන්න බව, සමාධියක ඉන්න බව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තව නොදැක්ක පැත්තක ඉදිරියට යන බව ගඟ දිගේ ඉහළට පීනන බව තේරෙන පටන් අර ගන්නවා. අන්න ඒ වෙලාවේදී ඒ යෝගාවචරයා රූපය පිළිබඳව තිබුණ පටියක් ගැහැප්පෙන කම්පන චංචල ගති නැත්නම් කුපිත ගතිත රුප්පන ඉද්දෙන ආබාධිත ගති නැහැ. ද සාන්ත භාවයක් අත්දකින්න. ඒ රූප සංඥා ඒක උණුසුම් සිසිල් කියන දෙක අතරක් මැදට එනවා. සුඛ වේදනා දුක්ඛ වේදනා මැද අදුක්ඛම සුඛයට එනවා. කම්පන චංචල දෙක මැද මැරිලත් නැහැ කලබලයකුත් නැත් තැනකට එනවා. බල හැලු දෙක මැද අර කම්ෆර්ට් සෝන් එකට එහෙම නැත්නම් සම සීතෝස්න තැනකට එනවා. ආවට පස්සේ මනුෂයාට තියෙනවා මේ අත්දැකීම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විදින එකක් නෙවෙයි සියල්ලගේම සමස්තයක් කියන එක. ඒක ඉංග්‍රීසි කාර්යයක් කියන්නේ whole body experience කියලා. ඒ අත්දැකීම ඇහෙන් දකින්න එකක් නෙවෙයි. කනෙන් අහන එකක් නෙවෙයි. ඒ කියන්නේ රූප ශබ්ද ගහද්ද රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා නෙවෙයි. හැබැයි සංඥාවක් නැත්තේ නැහැ. මේන්න මේක සමබර කරන්න ඉගෙන ගත්තොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ ඒක මේ පොතේ සඳහන් විදිහට කියනවනම් මේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිච සික්ඛති පස්සම්බයං කාය සංකාරම් පස්සසි සාමිති සික්කති. කාය සංස්කාර කියන ආස්වාස් ප්‍රසආසද කියන්නේ ආස්වාසය සංසිඳුමින් සංසිඳුමින් හික්මන. ප්‍රසවාසයේ සංසිඳුමින් සංසිඳුමින් හික්මන. අතර මේනට ආස්වාස් ප්‍රසවාසයක් නැහැ. නෑ කියන්න පුළුවන් තරමටම ගෙවිලා තියෙනවා. නමුත් නෑ කියන්නේ නැතුව තියෙනවා කියන හැඟීමෙන් ගියොත් යෝගාවචරයට හැකි සංඥා වෙනවා. දැන් කාලයකට කියන්නේ මේ පොසිටිව් තින්කින් කියලා. එහෙම නැත්නම් ආස්තික පැත්ත ඇති හැකි සංඥාව. උගක් වෙලාට එන්නේ නැති සංඥාව. නොහැකියාව හිතනවා දැන් මොකක් හරි පටලවිලා. මොකක් හරි වැරදිලා මට ආනාපාන චුම්න දැන් ඒකත් නැහැ. සතිය තියෙනවද කියලා දන්නෙත් නැහැ. සමාධිය තියෙනවද දන්නෙත් නැහැ කියලා ඒ හිතවිල්ලක් එහෙම ආවොත් සැක පහළ වුණොත් ඒවා මේ හොඳට තින්ත ගාපු පිටියකට කළු තිතක් වැටුණා වගේ ජරාව තියෙන තිස පිටතර කලුසිතක් කරනකොට ගාණක් නැහැ. හොඳට උණු ගෑවචිතකට කලුසිතක් තිබ්බා වගේ හොඳටම ඉස්මතු වෙලා පේන. එළදේ සැක පහල කෙරුවා ගස්සලා අතාරින මුළු ඇඟම හුවක් කිට්ට ගලේ ගැහුවා වගේ. ආයෙ සමහරලාට මේ භාවනා පරිදි ගොඩ ගන්න බැරි විදිහට නැති නැති නැස්තිය. නමුත් යෝගාවචරය දැනගෙන මේ වෙලාවේදී කඹය විදින කෙනෙක් වගේ මේ සංඥාව පිළිබඳ ඉතා සියුම් තැනකට යන්නේ රූපය පිළිබඳ ඉතා සියුම් තැනකට යන්නේ වේදනාව පිළිබඳ ඉතාම සියුම් තැනකට යන්නේ චේතනා පැතු ප්‍රාර්ථනා මොකක්වත් නැතනකට යන්නේ දේවල් අතර ඇහ කන දිවනාසය රූප ශබ්ද ගන්ධ රස සියල්ලම නැති සියල්ලම මධ්‍යස්ථට යන්නේ මේක මේ මාර්ග ප්‍රතිපදාවයි එහෙම නැත්නම් සංඥාවේ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා ඒක අදහන්න ගත්තොත් කෙටියෙන් කියන්න පුළුවන් නිවන කියන්නේ මොකද්ද කියලා ඉස්සල්ලාම වතාවට තේරුම් ගන්න අවස්ථාව. ඒක රූපයක් පේට නෑ. හැබැයි රූපේ ගෙවිලා ගෙවිච්ච බලිගේ තියෙනවා. වේදනාවක් නෑ. සැප දුක් වශයෙන් අදුක්කම සුඛයක ඉන්න බව දාන්න. සංඥාවක් නෑ. න සංඥ සංඥී න විසංඥ සංඥී නෝපිය සංඥී න විභූත සංඥී. නමුත් ක්ලාන්ත වෙලා නැති බව දාන්න. නිින්ද කියලා නැති බව දාන්න. විසංජ වෙලා නැති බව දන්නේ. ඒක සංස්කාර වශයෙන් මට නිවන් දකින්න ඕන මට ප්‍රථම ධ්‍යාන ලබන්න ඕන මට අරසව ඥාන ලබන්න ඕන මොනම ප්‍රාර්ථනාවක්වත් නැහැ. මොකක් කරේ තියෙනවනම් පටලවාගෙන කියලා කියකි සුද්ධ වශයෙන්. ඒ වගේම විඥානයේ වැඩ කරන විඥානයේ මේ රූපෙන් වේදනා වේදනාවෙන් සංඥා සංඥාවෙන් සංස්කාර වෙන් කළවත් හඳුනන්නේ. නැත්නම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වෙන් කරන්න බෑ. නිකන් විඥානයේ නිකන් පටලවා තැරියව. කරකොල ඇතරියා වගේ, මක් කෙරුවා ගත්තා වගේ, දැපෙන දමා ගත්තා වගේ. ආහනේ තෙන් ගියාට පස්සේ මමයා සක්කාය දිට්ඨිය ඉබේම දිය වෙන්න පටන් ගන්නවා. ඒකයි ප්‍රධානම දුෂ්කරතාවය. මේක රැක ගන්න බැරි. අපි මේ මමයට පොර දාලානේ පුරුදු කළා තියෙන්නේ. ඉතින් මම ඇවිල්ලා කියනවා දැන් මේ වෙන කට්ටියට තේරෙන නම් ඔන්න බංකොලොත් එක නෑනේ මොනව හරි කරන්න. ඉතින් අපි එක්ක හයියෙන් හුස්ම ගන්න. නම් ඇස් දෙක අරලා බලනවා ඇඟේ කැලී ටික තාම එහෙම ෆිට එකේ තියෙනවද නැත්නම් ගැලවිලාද කියලා. එහෙම නැත්නම් කලකපරල් කරනවා. මේ ආකාරයෙන් අපි කොච්චර දෝ කරන්නේ අර නැතිලා යන සක්කාය දිට්ඨියට නැවත පෝෂණය ලබා ගැනීම තමයි. ඒ නිත්‍ය සංඥාවේ තියෙන ඇබ්බැහිය. මෙන්න මෙතනදී කාය ජීවිත নিরপেক্ষව මේක දිගේ යන්න නම් මේ සංඥාව මොකක්ද කියලා දැනගන්න ඕන සංඥාවේ සමුදය දැනගන්න ඕන සංඥාවේ නිරෝධය දැනගන්න ඕනේ සංඥාවකේ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය නැත්තම් මේ චිත්තක්ෂණේ නැවත නැවත බෝ කරන හැටි. දිගට දැනගන්න. ඉතින් මේක නිකන් චතුරාර්ය සත්‍ය නිවනට දුක්ඛ සත්‍ය සම්බන්ධ කරන කියන වගේ සංඥා සම්බන්ධ කරන කියන එක. නමුත් මේ සූත්‍රයේ සත්තඨාන සූත්‍රයේ ਸਰවඥ සඳහන් කරනවා මේකේ ආදීනව ආස්වාදත් නිස්සරණය දැනගන්න. සංඥාවගේ ආස්වාදයේ තමයි මේ සංඥාව නිසා යම් සුඛයක් අපි විඳිනවා නම් සුඛ සෝමනස්සය ඒක තමයි සංඥාවේ ආස්වාද. ඒ මේ ලෝකයා මේ සැප හොයා යන ගමනක් ප්ලෙෂර් ගේම් එකක් කරලා මේ ලෝකය සුඛ ප්‍රභෝගී දෙයක් බවට වෙළඳ ප්‍රචාර වලින් මවලා පෙන්නලා තියෙනවා. හොඳයි නරකයි සැපයි දුකයි සැපයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකයේ කියලා තමයි කියන්න තියෙන්නේ. නමුත් අපිට වෙළඳ ප්‍රචාර කියන නෑ නෑ අපි දුක අයින් කළා සැප ටික විතරක් දෙන්නම් කියලා. වර්ධින පැත්ත නැතර කරලා හරි පැත්ත දෙන්නම් කියලා. මේකට අපි කොච්චර කැමැතිද කියනවනම් අනුගානේ తాවකාලිකව හරි කමන්නේ ඒ දෙන ඒ නැලවිල්ල කැමැතිද කියනවනම් අපි බත් නොකෑවත් පත්‍රේ නොබල ඉන්න බෑ. ටෙලිවිෂන් එක නොබලා ඉන්න බෑ. රේඩියෝ එක නහා ඉන්න බෑ. මොකද ඒකෙන් තමයි අපේ මනෝලෝකයම අවලා දෙන්නේ. අපි අපේ පුංචි ලෝකේ ශක්විත කරනවා වෙලඳන්නේ ප්‍රචාර වෙනවා. මේ සැප දුක කියලා දෙකක් තියෙනකොට අපි සැප දෙන්නම් කියලා. මේ විදිහට නැති දෙයකින් මවාපෑමක් තමයි වෙලඳ ප්‍රචාර කියන්නේ. ඉතින් සර්වඥාන්සේ පෙන්වන්නේ මේ මිරිඟුවේ උපමාවෙන් හොඳටම පිපාසිතව ඉන්න කාන්තාරකේ ඉන්න මුවෙක් හරි හිවලෙක් හරි වෘකෙක් හරි ඒ සාන්තරේ කෙලවරට ඇස් යොදනකොට දැඩි හිරුරස්ම නිසාම ඒකේ මිරිඟුවක් මතුවෙනවා. ඒක පේන්නේ වතුර පාලක් වගේ. දියනිල්ලක් වගේ. ඉතින් ඒ සතා හිතනවා එතෙන් ගියාන ලොකු ජලාශයක් තියෙනවා කියලා. ඉතින් තියෙන හයියෙන් දුවනවා අර මිරිඟුව අඹාගෙන. නමුත් හොඳට බලන්න මිරිඟුවක් හඹාගෙන යන්න යන කවදාකවත් මිරිඟුවත් සහ අඹා යන සතත් අතර වෙනසි අඩුවීමක් වෙන්නේ නැහැ. දුවන්න දුවන්න බෙරිගුවත් ඉස්සරහට දුවනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අර තියෙන දාඩියක් දාලා කාන්තාර මැද මැරිලා වැටෙන එක තමයි. මනුෂ්‍යත් උපන් දවසේ ඉඳලා හැන්ද වෙනකන් හැන්ද වෙඳලා මරණ මොහොත එනකන් මේ කවදාකවත් විඳින්න බැරි ඉච්චිර නැති සැපක් වෙනුවෙන් මේ කරන ප්‍රයත්න නිසා වෙන්න මේ සරුවත්යන්සේ භාගයට hina වෙලා අපි දිහා බලන්න කියලා මට හිතෙනවා. අනේ මෙහෙම තකතිරු જાතියක්. අනේ මේම අමනියෝ ගොඩක්. අනේ මේම මෝඩකමක් කියලා අපි මේකෙත් සැප වෙනවා. මෙච්චර මිනිගුවක් වශයෙන් තියෙන මේ ලෝකයේ අපි හිතනවා මේ අම්මට තාත්තට වැරදුනාට ගුරුවරට වැරදුනාට මට පුළුවන්. මම කරනවා. කරලා කෙරුවාව වෙන්නේ මරණ මොහොතේ ආවම තමයි. අපේ සිංහල කතාවක් තියෙනවා මට ඔය අම්මා තමයි ඔය කියලා දීලා තියෙන්නේ මට මේ බණ කියනකොට මතක් වෙනවා. ඇතා සත්තන් තුකුලේ ඇතා ඉන්න කම්ම උගේ ශරීර ප්‍රමාණය දැනෙන්නේ නැතිලු. කන් දෙකට වැහිලා තියෙන නිසා කන් දෙක කොහම ගැහුවත් සතා ගැස පුංචි පේන්නේ. මරණ චිත්තක්ෂණේ ඌට උගේ ඇඟ පේනවලු මෙතනලා හිතනවා යකෝ මෙච්චර දන්නවා මම මහ පොළොව හොල්ලනවා කියලා දඟලනකොට මැරලා වැටෙනවා. ඒ අවසානයේ දැකීම තමයි වගේ තමයි මිනිස්සයා මරණ චිත්තක්ෂණේ දැනගෙන හිටියානම් මේ අඹාගෙන ගියේ තන්නේ කර මිරිඟුවක් පස්සේ කියලා. හිමච අඩු ගානේ තරුණ භද්‍රය වුණ වයසේදී කළු කෙස්ටි ඉදිරිය භාවනා කරලා හුස්මක ගෙවෙන හැටි බලලා මේ සංඥාවගේ හටගන්න මෙහෙමයි මේක නැති මේක මේක බිරිඟුවක් කියලා මේ කාම ආස්වාදය පිළිබඳව අපි නොකරන නොපනක්කමක් නැහැ පුද්ගලික කාමයේ ලබා ගැනීම සඳහා අපිට මේ කාමෙටයි යුද්ධෙටයි කොයි දෙයක් කැපයි කියලා කියනවා. ඒ කිසිම නෑ හරි වැරද්දක් හොඳ නරකක්. කාමයට ගියාම anything value ඕන දෙයක් අපයි. යුද්ධෙට ගියාමත් ඒ වගේ. ඒ තරමටම අපි මේකේ කිසිම සදාචාරයක් කීමක් නැතුව දුවන්නේ මේ මිරිගුවක් දක්වපු කෙනෙක්ව. මේක තමයි කාමයේ ආස්වාදය. නමුත් භාවනා කරන එක්කනට කියනවා මේ කාමයාගේ සංඥාවේ කාම සංඥාගේ ආස්වාද වගේ භයානක ආස්වාදයක් භාවනා කරන්න කියලා භාවනා හරියනකොට වේදනාව ගැන කතා කරන මතක් කරා මේ දසෝපක්ලේශ ධර්ම ගැන වගේ සංඥාව පිළිබඳව මේ අපි මේ සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීමට දාපු ඉරිකැලි ටිකක් විතරයි සංඥා ටිකක් විතරයි මේක හුදු ශූන්‍ය දෙයක් මේකේ තියෙන්නේ කියලා මේ මිනිස්සුයෝ මේ වෙලත ප්‍රචාර වලට අහුවෙලා දඟලන දඟලිලා ඉතින් මේ මවාපෑමට අහුවෙලා කරන මේ සුඛභෝගී දේවලු දිහා බලනකොට ඒ මනුස්සයාට ඇතිවෙන පුදුමාකාර ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් ඒ දර්ශනය නිසා ඒ පුද්ගලයාට තව කෙනෙක් කතා කරන්න හැරෙනකොට දන්නවා මෙයා කියාගෙන ඉන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒ නිසා ඒ මනසට ගියා පාඩිය මට දැන් තේරෙනවා කියලා කියන්න හිතෙන තරමට සංඥාවේ නිරෝල් භාවයක් එන්න පටන් ගන්නවා. මේ නිසා සමහර විටක ඒ පුද්ගලයා තමන් පිළිබඳ අධි탁ෂීරුවක් කරන මට ඕන කෙනෙක් හසුරවන්න පුළුවන් ඕන කෙනෙක් අදහස් තේරුම් ගන්න පුළුවන් කියලා ඒ අනුන්ගේ අදහස් තේරුම් ගැනීමේ විශේෂිත ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. මේක කොච්චර දරුණුද කියනවනම් කොච්චර මේක ආස්වාද කරනවද කියනවනම් මේ පුද්ගලයා බොහෝ විට තමන් මාර්ගඵලයක් ලැබුවා rahat උනායි කියලා හිතන මට්ටමට එනවා. මේක ඉතින් හරියම කනගාටුදායක දෙයක් අද ලංකාවේ බුද්ධ ශාසනය වගේ බුද්ධ ශාසනය. භාවනා කරලා හරියන කෙනාට තමයි මේක වෙන්නේ. කටමැද දොඩවණ්ඩයි පූචාන කතා කරන්නයි මාන්නකාරකම් වලින් අරගෙන අර සංඥාවේ පිරිසුදුකම ඇති වෙනකොටම සියල්ල දැක්කා සියල්ල දැනගත්තා කියන විදිහට පැටලෙන්න පටන් ගන්නවා. මෙතනදී නිර්හාංකාරව මේක තව ඉස්සරහට යන්න ඕන තව ඉස්සරහා සංස්කාර පිළිබඳ මායාව බේර ගන්න ඕන විඥාන පිළිබඳ මායාව බේර ගන්න ඕන කියලා මේ සංඥාවේ ඉන්න පිරිසිදුකම අති ධාවනයටපත් නොකර නැත්නම් අතිශෝක්තියටපත් නොකර ගෙනියන කෙනෙක් ඉතාමත්ම කලාතුරයි. මොකද මේ සංඥා නිදානානි ප්‍රපංච සංඛා මේ තණ්හාමාන දිටුණු ප්‍රපංච කරන එක අපි හැම කෙනාගේම උරුම වාසි උච්චි විනෝදාචය. ඒ විතරක් නෙමේ Tamange මොලයත් හෘදේ වස්තුවත් අතර සංඥා මාරුවේදී අපේ මුළු ජීවිතේ පුරාම තියෙන අනවෝධයක්. අපිට කවදාකවත් අපේ ශරීරෙ නිකුත් වෙන්නේ සංඥා හඳුරන්නේ. ඒක නිසා කියනවා ඕනම ලෙඩක් දිවට ගන්න ආහාරයේදී දිව පිළිබඳ සංඥාවෙන් හිතුව සනිප කරන්න පුළුවන්. ඒ නිසා ඔය මට මතකයි ප්‍රොෆෙසර් ලිලි සිල්වා පොතක් ලිව්වා දිවෙන් සිය දිවි නසා ගැනීම කියලා. අපි කරන්නේ ඒ සංඥාවල් සම්පූර්ණ යටපත් කරලා කෑදරකමට හොඳ උනන් නරක උනන් දිනනවා. ඒක නිසා කියනවා දීවැඩියාව 100ට 100ක්ම දිවෙන් නැතර කරන්න පුළුවන්. හොඳට ආහාර ටික හපල හපල හපල දිවෙන් මත් ගාලා ගිලිනකොට ඒ දිවට එන සංඥා ගැන අවබෝධයෙන් ඉන්නවනම් මේක ප්‍රත්‍යාහාරද අප්‍රත්‍යාහාරද කියලා අර්ථය. විතර උදාහරණයක් වශයෙන් කියන උණ ගැලිච්ච මනුස්සයාට ආහාර තිත්ත වෙන්නේ ඒකේ බඩ වෙලේ ආහාර දිරවන්න බෑ ඒ නිසා දිව කියනවා තිත්තයි කියලා. ඒකට ආහාර නැත කරනවා. මේ ආහාර සමාන සෑම ආහාරයක් පිළිබඳව දිවේ තියෙන සංඥා නමුත් අපේ තියෙන කෑදරකම නිසා අපි කවදාකවත් ඒ සංඥා දිහා බලන්නේ. බලන්න වෙලාවක් නෑ අපිට. ඔය මනසත් හෘද වස්තුවත් අතර තියෙන sannivedanaya සංඥාවල් දිනුනාට පස්සේ Tamanට ඕනේ ලෙඩක් එනකොට තේරෙනවා මෙන්න මේ පිට ඇවිස්සලා මේ සෙම ඇවිස්සලා මේ වාතය ඇවිස්සලා ඉතින් ඇවිස්සුනේ මේ හේතු වෙන හේතුව නැති කරපම මෙච්චරයි. අපි මොකද කරන්නේ? දුරවන කියලා විශේෂම දොස්තර කෙනෙක්ගේ පොලිමේ ඉන්නවා. ওই නව ලෝකයට මම සමහරලාට යනවා. ලොකු සංචාරක මට වෙන්නේ විකට ඇඳුම් තරගයක් වගේ. ලෝකේ තියෙන ලස්සනම ඇඳුම් ඇඳගෙන අරකට ඇවිල්ලා පොලිමේ ඉන්න ලොකු සන්තෝෂයක් තමයි මේ ස්පෙෂලිස්ට්ගේ පොලිමේ හිටියත් ලොකු නම්බුවක්. ලෙඩක් නැති වුණත් කමක් නැහැ මාස්කර දෙක සැරයක් ගිහිල්ලා බලලා ඉන්න වටිනවා. ලෝකයේ මේ වෛද්‍ය අමාත්‍යවරු කියනවා මේ සල්ලි තියෙන තකතිරු මිනිසුන්ගේ සල්ලි නිසා අර දක්ෂ දොස්තරලා කොයි වෙලාවෙත් මේ ලාමක ලෙඩ වෙන්නේ කැපෙනවා. අති භයානක රෝගියෙක් බලන්න වෙලාවක් නැහැ ස්පෙෂලිස්ට් මොකද පුළුවන් පුළුවන් කාර්යෝ කල්ලාතෝ නම්බර අරන් ඉවරයි. ලෙඩ නැති වුණා. ඒ නිසා අද තියෙන ස්පිරිතාල හොඳටම ඇති කියනවා වෛද්‍යවරු හොඳටම ඇති කියනවා මේ රෝග අබ්බේතේ සනීප කරනවා අබ්බේතේ සනීප කරගෙන සාමාන්‍ය MBBS දොස්තරගෙන් සනීප කරන්න පුළුවන් ඒගොල්ලෝ සනීප කරනවා නම් විශේෂත්ව වලට ඇති කියලා. ඔක් කිසිම කෙනෙක් කැස්සක් කෙම්බිරිස්සාවක් ආවත් කවදාකවත් නෙ කෙලින්ම ස්පෙෂලිස්ට් කාට යනවා. ඒක මොකද දන්නේ නැහැ මේ ආපත්‍ති වෙලා ආහාර විහාර වලින් තමයි මේ ලෙඩේ එන්නේ කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන මේ දොස්තර අත ගාලා කපුවට නලාවකින් බඩ පස්සේ ලෙඩේ සනීපෙන්නේ. ඒකල දෙන්නත් උණු ලොස්සන්න බැරි තදවල ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් බර සල්ලි වැඩි වේදන් කරනවනම් නෝනට සනීපෙන මහත්යට අමාරුයි මොකද ගාන බැරි වෙන නිසා. එහෙම ලෙඩක් අද තමන්ට තේරෙනවා නම් මේ ගත කරන ජීවිතයේ මේ ඉතුරුන් අතර සහ කනබොල දේවල් වලින් මේ ඔක්කොම එන්නේ කියලා. ඒකට හේතුව අපි මොළයේ සහ හෘදයේ වස්තුවට කිසිම සංඥා කන්දනක් වෙන්නේ නැහැ. ඒ වගේම gedara ගෑණි මිනිහ අතර කවදාක සංඥාවක් නැහැ. හැමදම රණ්ඩු. ඒක පෞල් කන කට්ටිය දන්නේ. ඉතින් අපි ලෝකෙට නම් කතා කරනවා බුදුහම්මේ අපි සාමය ගැන කතා කරමු දරුවන් දු ගන්නවා දරුවනේ මෛත්‍රී කරපල්ලා කියලා. දරුවා අම්මයි තාත්තයි දිහා බලනකොට පේනවා අම්මයි තාත්තයි මෛත්‍රී කරගන්නේ. මෙන්න මේ භාවනා කරනකොට මේක තේරෙන පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට බුදුමාකාර සතුටක් ඇති වෙන්න පටන් අර ගන්නවා. අපි ඇත්තටම උපත්යේදී නිවන හම්බෙලා තියෙනවා. මේ නිවනට පයින් ගහපෙල තමයි දිගටම කරලා තියෙන්නේ. දක්ෂකම්, පඬිතුකම්, සල්ලිකම් ඔක්කොගෙම වෙලා තියෙන්නේ අර ප්‍රകൃතියට පයින් ගන්න. ඒ සංඥාව දිගෑරනකොට ඒ මනසට තේරෙනවා නමුත් මේක සමහර විටක කොච්චර උග්‍රව වරදොල තේරුම් ගන්නවද කිව්වොත් ඒ පුංචි සංඥාව දිගෑරීමකින් පවා කෙනෙක් වස්තුල වටහා ගන්නවා. ඒ පුදුලයට වාසියක් හම්බ වෙනවා. කියන දේ හරියට කැඳේ ගල බීරුව වගේ වචන වලට අඩු කරලා කියනවා. නැත්නම් සංඥාව නිසා sannivedanaye විශේෂ කැපිපෙනීමක් එන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා තමන්ගේ භාවනා පැත්තක තියලා දේශකෙක් වෙන්න පටන් ගන්නවා. බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා අද මේ ලෝකයේ ආගම් පැතිරීම සඳහා කටයුතු කර නැත්නම්ගේ කියන දක්ෂකම්. ඒ කියන්නේ දක්ෂ කතිකත්වයේ දිහා බලනකොට ඒ මිනිස්සු කතා කරනකොට ගල් පිළිමයක් වුණත් ඔළුව හොල්ලනවලු එහෙමයි එහෙමයි එහෙමයි ඒ තරමටම කතා විදක්ස හැබැයි ඇතුලෙන් ගන්න කිසිම ගුණයක් නැහැ. මෙන්න වගේ සංඥාවේ බරපතල ආධිනවයක් තියෙනවා භාවනා කරන කෙනාට. ඒ සංඥා වැටෙන්න පටන් අර ගන්නකොට සියල්ල හරි කියලා හිතෙනවා. සියලු ගැට නිවුණයි කියලා හිතෙනවා. නමුත් අන්තිමට මේ මනුස්සයා ගිහිල්ලා කාමීත්‍යචාරයට වැටෙනවා. බොරු කියලා මිස් වචන පරස වචන කතා කරන තැනට වැටෙනවා. දවල් එකක් රැය එකක් කරන තැනකටපත් වෙනවා. මොකද මේ සංඥාවගේ තියෙන ආදීනව කාම ආදීනව පමණක් නෙවෙයි භාවනා කරගෙන යනකොට මේ පුදුට හම්බෙන මේ අතිරේක විශේෂ ලාභය නිසා. ඉතින් ඒ ලැබිච්ච ලාභය මේ සංඥාවගේ දෙක හැරීම නිසා ඇතිවෙච්ච ලාභය තණ්හාව සඳහා මාන සඳහා දිට්ඨි සඳහා පාවිච්චි කරනවා කියන එක මායාව විසින් හදලා තියෙන දෙවෙනි උගුල. හරි ගස්සලා හරියන්න දීලා ලාභ සත්කාර දෙනවා. දුන්නට පස්සේ කොහෙද යන්නේ මොකද කරන්නේ පටන් ගත්තේ කොහෙන්ද මොකද්ද සීලේ මොකද්ද බයලජ්ජා ගැන මොනවත් නැතුව යනවා මේකට අපි කියන ඔලමුල වෙනවා කියන්නේ නිසා මේ සංඥාවේ ආධිනව දැනගන්නකොට කාමයේ පිළිබඳ ආධිනව විතරක් නෙවෙයි භාවනා හරියනකොට විශේෂ උගලක් තියෙන බව තේරුම් ගන්න. අන්නේ තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකයේ ඕන කෙනෙක් Tamanට තරම් නොවෙන්නා වූ පහත් කරන්න ඉති පෙළඹෙනවා මේ කාමයේ විදිහේ. ඒක නිසා සර්වඥාන්සේ දඳන්නා කෙනෙකුට බණ කියනකොට කතා කරනකොට කියනවා ආනුභවී කතාවෙන් කියලා දෙන්න දාන කතා, සීල කතා, සංඝ කතා, කාමණං ආදීනවා, ඕකාර සංකලේශං නිස්සරණානි සංස සාමුක්කච්චික දේශනා කියලා පොඩි ඇටසැකිල්ලක් පෙන්නන බණ කියනකොට. දාහනේ වටිනාකම් කියලා දෙන්නේ. දාහනේ කියලා කියන්නේ අනුන්ගේ හිත සෝසරසීම හොරකම් නොකිරීම. ඊට වැඩිය හුඟක් හොඳයි කියන්නේ කියනවා සතුන් නොවරා සිටීම. අබේදා. මේ දෙක තියෙනවා නම් මනුෂයාට දිවි ලෝකේ කවදාකවත් වර්ධින්නේ නැහැ. ඒසොත් ස්වර්ග සම්පත්තිය ලැබෙනවා අද ඉන්නවට වඩා මේ දිව්‍ය සම්පත්ති, දිව්‍ය විමාන, දිව්‍ය භෝජන ලැබෙන්න පටන් ගන්නවා. මේ තරම් අද තියෙන ලෝකෙත් කෙලසාලමින් දිව්‍ය ලෝක සම්පත්තිත් නැති කරන්නේ කාමයාගේ ආධිනව නිසා. මේවා දැක්කිටි දනිට්ටි පවා මිනිස්සු සතුන් මරන්න පෙළඹෙනවා. හොරකම් කරන්න පෙළඹෙනවා. ඒ මොකද ඒකෙන් සැප ලැබෙයි කියලා හිතන මේ නිත්‍ය සංඥාව නිසා. ඒක නිසා මේ මිනිස්සයා මෙච්චර කාරණා කාරණා දැනගෙන මේ තරම් මේ කාමයේ පිටිපස්සේ ජය පිටිපස්සේ සැප පිටිපස්සේ දුවන්නේ මේ සැප සංඥාව නිසා. නිත්‍ය සංඥාව නිසා. සුඛ සංඥාව නිසා ආත්ම සංඥාව නිසා. මේ සංඥා මට්ටමේ තියෙන මිරිගුවක් වගේ දෙයකට මේ තරම් තමන්ගේ ජීවිතය තමන්ගේ ಗುಣධර්ම තමන්ගේ සදාචාරාත්මක වගකීම කැප කරන මිනිසයා මේකේ ආදීනව දන්නවා මේකේ ලබලා අන්තිමට ලැබෙන දෙයක් නෑ කාමේ ලැබුවත් ඛණ්ඩ ලැබුණත් වෙන රූප ශබ්ද කාන්ත රස ලැබුණත් ලබල රජ වෙච්ච සක්විත රජකෙනෙක්වත් මරණයේදී සතුටින් මැරෙලා නෑ ඒක නිකන් ඇයිදල් කෝඩයක් අස්සරම් පුරවන්න හදනවගේ වැඩක්. ඉතින් එවැනි දෙයකට මේ සංඥාව පටලවන හැටි දකිනකොට පුදුමාකාර බයක් ඇති වෙනවා. මේ නිසා අපේ සංස්ථාවේ ආමුත් කෙනෙක් එකපාරක් කියනවා ඇත්තටම ආයස්මතුනි පවක් නොකරෙන්න කරන්න පුළුවන් එකම දේ හුස්ම ගන්න එක විතරයි කියලා. අනික කොයි දෙයකවත් පෞසිද්ධ වෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය කියන වටනකම් පෙන්වන්නේ පැයක් වාඩි වෙලා ඉඳලා භාවනා සම්පූර්ණ වැරදුනා කියලා හිතන්න. ඒත් සතෙක් මැරෙන්නේ නැහැ. හොරකමක් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. බොරු කීලම් ඊසචන පරසචන නැහැ. වැරදි ජීවන රටාව නැහැ. අඩු ගානේ මලක් කිමින තරමට හරි හුස්මක් තේරෙනවනේ. අන්නේ චිත්තක්ෂණේ සංසාර පිරිසුදු. අනික් සෑම දෙයක්ම කෙලසිලයි තියෙන්නේ. හොඳයි නරකයි සැපයි දුකයි කියා කීවත් මේ ලෝකේ හැමතාම දුකයි පමණයි. අපි මේ දෙකට බෙදාගන්නේ ළමා සෙල්ලමක් විතරයි. හරි වැරදි හොඳ වැරදි සාධාරණ අසන් සේරම සංඥාවල් පමණයි. අන්තිමට වෙලා තියෙන්නේ කැඹිරිල්ලක් විතරයි මේක. පැහිඳිල්ලක් විතරයි මේක තියෙන්නේ. අපි තියෙන්නේ ගෙවි ගෙවි කැපි කැපි විනාශ වෙමින් යන එකක් විතරයි. අන්න ඒකදී අපිට කරන්න තියෙන එකයි සංඥා ගැන තේරුණාට පස්සේ තේරෙන්නේ පවු නොකර සිටීම පමණයි ජීවිතය කරන්නේ. වෙන මොන පඬිතකම කරන්න ගියත් එක්ක සංඥාව පැටලෙන නැත්නම් සංස්කාර වල පැටලෙනවා. නමුත් ඒකෙදිත් මේ සංඥාව පිරිසුදු වුණාට පස්සේ දක්ෂව බණ කියන්න පුරුදු වෙනවා. උස්සාසන ගන්න පුරුදු වෙනවා. අන්ට අවරාධ පනුශාසන කරන්න පෙළඹෙනවා. නමුත් මේ පුද්ගලයා මේ සංඥාවේ ආධිනව දන්නවනම් පුළුවන් තරම් ඒක පරිස්සම් කරගෙන, ಗುಣ වසාගෙන සැඟවි ගන්න උත්සාහ කරන මිසක් කවදාකවත් අන්ධහර පාන්ට වෙන්නේ නැහැ. ඒ නිසා සර්වචන් වහන්සේ භික්ෂුන් වහන්සේට මතක් කළා දෙයක් තියෙනවා ලැජ්ජී කුකුච්චක භාව දියුණු කරන්නේ. යමක් කරන්න ඉස්සෙල්ලා ගුරුවරයෙක්ගෙන් අහලා කරන්න මට ඒක තේරෙන්නේ නැහැ මම ගුරුවරයාගෙන් අහලා කියන්නම් කියලා ලැජ්ජී වෙන්නේ කියලා. කුකුස් කරන්නයි කියලා කියනවා මේක කෙරුවොත් අමාරු වැටෙන්න තියෙන නිසා කවුරු හරි සාක්ෂි කරගන්නයි කියලා. දාද මොකද්ද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ අන්ධහැරි ඉස්සර වෙලා. සෝබනේ ඉස්සර වෙලා. ඒ තරමටම සංඥාව පටලවාගෙන තියෙනවා එකක් කී හැකි. අත පොළවේ ගහලා කියන්න පුළුවන් කවුරු මොන සෝබන නැතුවත් කවුරු මොන සංඥාවට පටලවාගෙන හිටියත් පාර හොයාගත්ත මනුස්සයා වටන්නේ ඒ කට්ටියට බෑ. ඒ වගේ මේ මනසට බාධාවක් එන්නේ නැහැ. හරියට සංඥාව පිළිබඳව නිර්වෘල්ල අවබෝධයක් ඇති කරගත් එක නයි කියන්නේ ආධින වාසාද දෙකම බලලා මේකේ නිස්සරණේ හොයපු කෙනා කවදාකවත් නැහැ. මෙන්න භාවනා කරන අසවල් දේ ලබන්නයි. නැත්නම් මේ දේ කරන අසවල් ලාභේ සඳහායි ප්‍රයෝජන සඳහායි කියලා එන්නකොටම දන්නවා ඔය එන්නේ කේල් ගා කණ්ඩද පොල් ගා කණ්ඩද කියලා. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිස්සාය ජායති ඒ උත්තම වූ ආජාන පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. යමෙක් මේ භාවනා කරන්නේ අහවල් දේ සඳහාද කියලා දන්නේ නැත්නම් අන්න අන්න ඒ උත්තමයට নমස්කාර වේවා. ඒ විතරක් නෙමෙයි. මේ යම්පි නිසාය කියන එක විස්තර කරනවා රූප නිසාය රූපයක් ආශ්‍රය කරන රූප කර්මස්ථානය කරගෙනත් මේ වෙලාවේ භාවනා සිද්ධ වෙනවා. වේදනාවකුත් නෙවෙයි සැප දුක් විවං කරගෙන අදුක්කම සුඛේ හිටලා තියෙන. රූපේ තානාපාන කෙවිල ඉවරයි. සංඥාවල් වශයෙන් නසඤ්ඤ සංඤී නොවිසඤ්ඤී නොපිවිසන්න නොපි අසඤ්ඤී නොවිසඤ්ඤ සංඤී සංඥාවෙත් වචනවලට විස්තර කරන්න බැරි තැනකට යනවා. සංස්කාර වශයෙන් කිසිම ආශාවක් කිසිම පළපෑවීමක් නැත්තරට යනවා. විඥානයේ වශයෙන් ඒ තෝරලා වචන කියන්න පුළුවන් තැනට යනකොට අසවලදී මත භාවනා කරනවා කියලාවත් කියන්න බැරි නම් ඒ තියෙද්දි නිතිපල භාවනා කරනවා අන්නේ ඒ ආජානීය පුරුෂයාට ඒ උත්තම පුරුෂයාට নমස්කාර වේවා කියලා බුදුචානනා සඳහන් කරන දිව්‍යෝ බ්‍රහ්මයේ පවා নমස්කාර කරනවා කියලා. ඒ නිසා භාවනාවත් කරන්නේ අසවල් දේ සඳහායි කියලා කියන්න පුළුවන් නම් ඒක සංඥාව පටලවිලා තමයි. නමුත් මෙතන ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා ආරම්භයේදී අපි ඇත්තටම සංඥාවක් දෙන්න ඕනේ. දීලා සංඥාව තහවුරු කරලා ආස්වාසය කියන්නේ මෙහෙම සංඥාවක් ප්‍රස්වාසය කියන්නේ මෙහෙම සංඥාවක් කියලා පෙන්නලා ඒක පච කරන එක තමයි භවනාදී කියන්නේ. ඒ හැමදාම පටන් ගන්නකොට ඒ නියම සංඥාව හොඳටම තහවුරු කරන්න. හොඳට වාඩි වෙලා හොඳට පටල වෙලා ආස්වාසය හොඳට වෙන් කරලා අල්ලගෙන ප්‍රස්වාසය හොඳට වෙන් කරලා හැම පරියන්කේදීම ඒකේ තියෙන සලකුණු සම්පූර්ණයෙන් ගෙවන් කරලා තියාරු කරලා ඒක පිළිබඳව බය නැතුව අන්නේ සංඥා විසංඥා වෙන තැනට කිහිල්ලා විසංජ නෙවෙයි. සංඥාව අමුතු සංඥාවක් බාටපත් බාටපත් වෙන්න ඇරලා අන්න ඒ තියෙද්දි මම ඊගාට මොකද කරන්න ඕනේ? ඒ මොකක්වත් ඕනේ නැහැ. දිගට යන්න පුළුවන් නම් මම කියනවා එතෙන්දී නිවනේ ඡායාව වැටෙනවා. ඒ අනිර්වචනීය ස්වභාවය නිදර්ශන පෙන්වන්නට බැරි බව තේරෙන්න පටන් ගන්නවා. නමුත් මොන යකාදකින් කරන්නේ? කවුරුක් කරන්නේ? මොකද ඔක්කොටම ඕන කරලා තියෙන්නේ ගෙතන යනකොට මොනව හරි ගෙනියන්න. භාවනා මධ්‍යස්ථානවල යනකොට හරි කමන්නේ මම මේ අසවල් ඥානෙ ලබා ගත්තා අසවල් ධ්‍යානෙ ලබා ගත්තා අසවල් මාර්ග ඥානෙ ලබා ගත්තා කියලා අර මිනිස්සුන්ව කලබෝසා කරන්න දෙයක් ඒ නිසා සංඥාව ගැන අවබෝධ කරගෙන ඉක්කන තමන්ගේ පිළිබඳව පුදුමාකාර ස්වයං විවේචනයකටපත් වෙමින් සෑම කෙනෙක්ගෙම තමන්ට ලැබෙන සංඥාවේ ගත යුත්ත අර පද්ධතිය තේරුම් අරගනිමින් මේ සංඥා ගෙවන් කිරීමේ වැඩට යනකොට සංඥාව දැනගනි සංඥාව හට ගන්න හැටි දැනගනි සංඥාවේ නිරෝධය දැනගනි ඒ නිරෝධ මාර්ගය දැනගනි සංඥාවේ ආස්වාද දැනගනි සංඥාවේ ආධිනව දැනගනි සංඥාවේ හිස්සක්න වේ ඉතින් ඒ පිළිසම අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් පැය කමාරක් පමණ කාලයක් නැත්නම් ඊටත් එලි ටිකක් වැඩි කාලයක් ධර්ම දේශනාව සඳහා අරගෙන තිනවා සම්ප්‍රදාන කුලම ආරාධනා කරනවා මේ මතින් හෝ නැත්නම් තම තමන්ගේ භාවනා මතින් අසන්න කරන්න ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් ධර්ම මාතෘකා තියෙනවා නම් අවස්ථාව ඇටියට මතු කරගන්නයි කියලා එහෙම නැත්නම් අපි සක්මන සඳහා කාලය අරගෙන පැයකින් පස්සේ එකතු වෙනවා නැවත පරියන්කේ දැන් මේ සලායතන වලට පරිණතාවට බුදුන් දෙයක් සම්බන්ධයෙන් සංඥාවක් ඇති වෙනවා. සංඥාවක් ඇති වෙනවා. අපි එකට අන්දමන්ද වෙනවා. ආපෝ නැති දෙකම නැති විදිහට එන්න බෑ. සර්වචන් සඳහන් කරනවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා සංඥාවෙන් කෙලසිලා නැති. නමකින් කෙලසිලා නැති දෙයක්. මනුෂ්‍යගේ වැඩේම දැකපු දෙයට මගේ නම මම දැකපු දෙය කියලා හරි නමක් දාගන්න. ඒ තරම් මනුෂ්‍යයා මේ නිත්‍ය සංඥාවට ඒ නිසා කියලා මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ. නමකින් කැලසිච්ච නැති දෙයක් මේ ළඟදී මේ සිංහරාජ අඩවියේ ඉන්න ගෙම්බෙක් පත්‍රේ ලියමක් දාලා ඌට කියලා තිබුණා මගේ මේ විශේෂ ලක්ෂණ වර්ගයක් තියෙනවා මම දැක්කේ ඉස්සලාම සුද්දේ සුද්ද මගේ නම රෙජිස්ටර් කරලා ඉවරයි මගේ නමත් එක්ක ඊට පස්සේ උඹලට දැන් මං අයිති නැහැ මොකද සුද්ද පේටන්ටි රෙකෝඩ් කරගෙන එහෙ ගිහිල්ලා ලංකාවේ ඉන්න ගෙම්බා සුද්ද නම දැක්කයි කියලා අරගෙන ඌ කියලා තියෙනවා ඊට පස්සේ මේ ගැන රිසර්ච් කරන්න මගෙන් අවසර ගන්න ඕනේ සුයිද ගෙම්බට ගෙම්බ බඩ පුම්බලන්නේ. අවු කියනවා මගේ මගේ විතර වන්න සුද්දගෙන් අවසර ගන්න ඕන ඕගලන්ට ලංකාවේ හිටියත් මාව අල්ලන්න බෑ. ඉතින් ඒතරම් සුද්දගේ වැඩේ දැකපු දේ අන් ලේබල් එක යටින් ගන්න එක. අපි මොසුගේ මේ මේ මේ මේ හැම තැනදීම අඳහර පාන්නේ. නමුත් දැකපු නැති දෙයක් ඉස්සල්ලාම දකිනකොට අපි අඳවද්දා. ඒකයි මේ භාවනා කරලා ආනාපානෙ ගෙවෙනකොට අඳබන්ද වෙන්නේ. ඒක විස්තර කරන්න බෑ. ඒක ඇහෙනවා මට කියනකොට. ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක කාටවත් විකුණ ගන්න බෑ අපිට. පොලේ ගිහිල්ලා බඩුවේ හද්ද නම කියලා කෑ ගහන්න බෑ. බඩුව විකිනේ දැන් මේ ආනාපාන ගෙවිලා යනකොට ඒ බඩුව විකුණ ගන්න නමක් කියන්න බෑ. ඉතින් යනකොට අපි අසරණයි. අපේ පෞරුෂත්වය ඉවරයි, මම ආයිනේ ඉවරයි, තමාන්නේ ඉවරයි, සක්කාය දිටිය එතනයි බය. ඒකයි අපිට මේ භාවනා කරගෙන යන්න බෑ. නැත්තම් දවස් 7න් භාවනා වැඩ ඉවරයි. ඕන කෙනෙක් භාවනා කරොත් උතෙන් යනවා. ඔව් කවදාකවත් තණ්හාමාන දිටි තියෙනකම් ඕක භාවනා කියලා බාරගන්නෙත් නෑ. හරි පාර කියලා බාරගන්නත් ඕකට පස්දා. ලන්දේ තියෙන කුරු පාට ඇදලා දාන එක තමයි භාවනා යෝගාවචර කරන්නේ. මොකද අර නිත්‍ය සංඥාව අවබෝධ කරගෙන නෙවෙයි භාවනාවට බහින්නේ. මම කියන එක ඇත්තටම මේ දන්නේ නැති කට්ටිය භාවනා කරන්න එපයි කියලා බයක් ඇති කරන්නේ නෙවෙයි මම මේ කියන්නේ. මම කියන්නේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා කිසි කෙනෙක් බාරගන්නේ නැහැ. බාරගන්නේ බැරිම දවසේ. උසාවිත් නංගලත් ඔය වැරදි කාර්ය නිවැරදි කාර්ය කිව්වොත් හැම එකනාම කියන්නේ නිවැරදි කාර්ය කියලා තමයි. සාකේ හොඳටම දුන්නාට පස්සේ ඒත් පුළුවන් තරම් කියන නිවර්තිකාරය. මුළු උසාවියටම තේරිච්ච දවස් තමයි කියන්නේ නේන පින් නැති. ගත්තාම නඩුකාර හඳුන්නේ මම වැඩිකාරය තමයි මට බරපතල දඬුවම් දෙන්න එපයි කියලා බැරිම තැන තමයි. ඒක කාගෙත් ඇති. සක්කාය දිට්ඨිය පළවෙනිම ලක්ෂණය. භාවනා කරලා අපිට කියා ගන්න බැරි තැනකට එනකොට අපි ආදී අසීරුවකටපත් වෙනවා. නමුත් මතක න්යායන බුදුරජාණන් වහන්සේ ඔක්කොම දායි. බුදුන්සේ මේ සියල්ල දැනගෙනයි කිව්වේ මම සබ්බඤ්ඤෝ උඹලට ඔය වෙන දේ මම දන්නවා උඹල මට වසන් ගන්න එපා කෙලින්ම ඇවිල්ලා කෙලින්ම ඇති හැටි කියන්නේ කියනවල බහනාමාගේ හතිය පිරිසිදු හරි ඍජුයි නමුත් අපි විහිං මේක ජීවිතේ මල් අපි විහිම්පල් කියලා දාසිනේ ත්‍රිවිල් පිටපස්සෙම කියලා තියෙන ජීවිතේ මල් අපි විහිම්පල් අපි තියෙන හැම හැකියාවක්ම තියෙනකම් කරන්නේ භාවනා අධ්‍යක්ීමට අකුල් හෙලන එක තමයි අර මොකක්වත් කියා ගන්න බැරි තත්ත්වයට එනකොට හිතෙනවා මැරෙයි. අංශභාග වේ. ලෙඩ වෙයි. ඉතින් නැගිටිනවා. ඒක ලිලා අහස රද්දල අනේ කමටහන සුද්ධ කරගන්න හාමුදුර කෙනෙක් නැහැ අනේ කියලා ඉතින් හරියට තමන් අසරණ කරගන්නවා. ඇත්ත තමයි ඒකට බය වෙන්න දෙයක් නැහැ මොකද ඒ තරම් නිත්‍ය සංඥාවක් අපි සංසාරේ ගත කරලා තියෙනවා. දැන් නොදන්න නොදකින දෙයක් දැකපු ගමන් අයි පුදුම විදිහට තක්කමුක් ඒ තරමටම අපි දන්න මේ 100ට එකක් විතර එක්ක මුළු ලෝකයක්ම වාගෙන ඕක ඇතුළේ තමයි අපි ධක්විත රජකම වෙන්නාලා. ඒ ඇතුළත රජ වෙන්න තමයි අපට ඕනලා තියෙන්නේ. දන්නේ අපි පිටිපස්සේ 99%ක්ම නොදැන මේ දන්න ටිකේ අපි මේ රජ වෙලා තියෙන කියන එක දන්නේ. ඒක දැනගත්ත දවසේ මේ දන්න දේ ශූන්‍ය බව තේරෙනවා. අපි දන්නවයි කියන දන්න දේ කොච්චර ශූන්‍යද මේක ගන්න දෙයක් නැහැ ඔය. නොදන්න ප්‍රදේශات එක වගේ consciousness and subconscious බලනකොට unconscious common unconscious එකේ තමයි සත්‍යය තියෙන්නේ අපි නොදන්න මේ හැමනැල්ල තුල සත්‍යය තියෙන අපි හොයන්නේ දිලිසෙන තැන තමයි සත්‍යය අපි මේ දන්න දැක්ක සත් රූප සද්ද වේදනා ටිකේ තමයි අපි පහුරු ගන්න කවදාක සත්‍ය නැහැ ඒක ගෙවම් කරන්න ඕන සත්‍ය පාරටවත් වැඩේ බාහ්‍ය දාර්ශනික අවුරුදු 21ක් මිනිසුන්ගේ දානකක රහතන් වහන්සේ නමක් විදිහට ජීව මොකද මේ මිනිස්සු හරිම නීචමානී මිනිස්සෙක් දරෝලින් ලී කැලුලින් අඳගත්ත රෙද්දකින් ගත කෙරුවේ ඉතින් ආ රාහත් තමයි මොකද එයත් එක භාවනා කරපු ඒ කටිකාර බ්‍රහ්මයා ඉඳලා කිව්වා රහත්ය රහත් පාරටවත් වැටෙන්නේ නැහැ කියලා ඔබ බලන්න ඕන සරත් නුට ගිහිල්ලා අන්න ඉන්නවා රහතන් වහන්සේ බලපන් කියලා ඒ තරම්ම මේ සංඥාව කියන එක මම දන්නේ අද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ කාබු නැති එකෙක් නැහැ ඔක්කොමලා ඉන්නේ එජෙන්ඩා එකට අවුල අපි මේ තොරතුරු ලෝකයෙන් හසුරුවන සම්පූර්ණ කෙස්සල්ල ගැල්ලෝ වගේ අල්ලගෙන ඉන්නේ මේ මේ නිවුස් මැග්නට්ලා තමයි වැඩේ කියන්නේ. මුළු ලෝකෙම ගෑනු කරන්න ඕන නම් එයාට ගෑනු කරතයි. පිරිමි කරන්න නම් පිරිමි කරතයි. ඉතින් අපි ඒක කාලා අපි ඒකේ තමයි මේ අයිතිවාසිකම් කරන්න මට අසවල් තත්ත්ව තියෙනවා අසවල් තත්ත්ව තියෙනවා කියලා. බුදුරජාණන්සේ ඔක්කොම දැනගෙන කද්දාකවත් නැයිම කායික ජීවිතයකට ඇඟිලි ගැහුවා. එනිසා නොදන්න තැන තමයි සත්‍ය තියෙන්නේ. නස්රුඩීන් ඒ නස්රුඩීන් කතාවේ නස්රුඩීන් කියන එක අහලා තියෙනවා මම දන්නේ නැහැ මම මොකක් කළාට ඒක මතක් කරලා තියෙනවා මේ මිනිස්සයා දවසක් මේ ලයික් කරනවා කට හොයනවලු ඕගා ඉතින් බාහිර යන මිනිස්සුකුත් කතා කරලාවලු මොකද මුලා අනේ බලපංගු යතුරු නැතුණානේ කියලා අනේ මේ නාගේ මිනිස්සයා කියලා එයාලත් ඉඳගෙන හොයනවා දැන් දන ගගා වනු ගගා මේ ලයික් කරනවා කියලා තියෙන තනකොළ ගහත් තනකොළ ගාන ගහන්නේ බලදා එන්න එන්න රැ වෙනවා පටන් ගත්තෙත් ගොම්මනේ ඉතින් හැම ප්‍රශ්නයක් වල යකවලට අතුරු මේ පාටයි ටැග් එක මේ පාටයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ඔක්කොම විස්තර කියනවා හැබැයි මුල්ලා සීරියස් හොයනවලු දැන් අරක වාසිය හොයනවා ඉතින් යාළුවක් තියෙන කවුරුට හොයලා අන්තිමටම නිකන් බැරිදලා කොහෙද නැතුනේ නැති වුණේ නම් කාමරේ කිව්වා ඊර්වස්පල මුල්ලා එහෙනම් මේක හොයන්නේ ඔව් කාමරේ ලයිට් නෑ යකෝ මෙතන තමයි ලයිට් තියෙන්නේ අපි සත්‍ය හොයන්නේ දිලිසෙන තැන් වල තමයි සත්‍ය කවදාකවත් අපි වෙන තිලිසෙන තැන නැහැ. සත්‍ය තියෙන්නේ නැති වෙච්ච තැන. ඉතින් ඒ ලයිට් නැතුව මොනවක් කරන්නේ? එනිසා අපි භාවනා කරනකොට ආලෝක පහළ වෙනකන් ඉන්න. මේ පා වෙනකන් ඉන්න. ඉතින් කට්ටි ඇවිල්ලා කියනවා අනේ සාන්ද මෙච්චර කල් භාවනා කරා තාම ආලෝකේ පහළුනේ නැහැ. තාම පාවුනේ නැහැ. ඉතින් මොකද කියන්නේ? ඒ අපි බලාපොරොත්තු වෙන හම්බුනනම් මතක තියාගන්න පැකිලා. මේ බලාපොරොත්තු නැති තැනකට ගියාට පස්සේ ගැස්සිලා නැතර වෙන්නේ. ආ ඒ කියන්නේ කොහේ හරි නිකන් අහම්බෙකට හරි කිට්ටු කරනවා සත්‍යයට කිට්ටු කරනවා. ඉතින් එතකොට හිතෙන්නේ මේ මොලේ නරක් වෙලා වෙන්නේ නැති නැත්තම් මොකක් හරි පටලවිලා වෙන්නේ නැති වයර් මාරු වෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. ඉතින් ඒ නිසා මේකට බුදුදහමේ පටිජෝතගාමී ගඟ දිගේ ඉහළට පිනන ගමනක් මේකේ තියෙන්නේ. ගේස්ත ග්‍රේන් කියලා තමයි කියන්නේ. බයිරම තියෙන පැත්ත නෙමෙයි පුපුරන්නේ අනික් අතට පුපුරන්නේ යන ගමන. හරිම තර්කයට නම් මොනම තාලෙමත් අල්ලන්නේ නැහැ. සද්ධාවේ සෑහෙන්න ඕනේ. නමුත් අන්තිමට තේරෙනවා මාර්ගයක් තියෙනවා මේකේ. ඒ ඒ ඒ තියෙන සද්ධාවේ ප්‍රත්‍යවය අතර ඒ මාර්ගිකුත් තියෙනවා, ෆෝමියුලාකුත් තියෙනවා බුදුහාමරට කියන්න පුළුවන්. ඒ නිසා මේ තර්කේ සහ තර්කේ දෙක අතර ධනසේ සහ නොදන්න දේ අතර, සියුම් දේ සහ ගොරෝසු දේ අතර මම ඇති නැති දෙක අතර පුතුම හැලහැප්පීමක් කරලා තමයි මනුස්සයාගේ පිරිසුදුවක් ඇති තර්කේ යන්න කදාප තර්කේ නැතුවත් බෑ. තර්කේ තිබුණා කියලා ඒ තනි කර ලාභයක් නැහැ. ඒකත් පාවා දෙන්න මේ වෙලාවක් කියලා. රූප සංඥාවක් ඇති වුණ ගමනින්ම කියනකොට මේ රූප සංඥාව නැති වෙනවා. ඊළඟට ඇති වෙන්නේ හිතේ හිතේ මවාගත්තු සංඥාව. ඒක අභිධර්මයේ විස්තර කරනවා අපි සක්මන් කරගෙන ගිහිල්ලා අන්තිමේ කෙළවර ඉන්නකොට පයේ තිබුණු වම දකුණු ගියේ කියන එක වෙනුවට අපි රූපයක් දකින්න හදන අවස්ථාවක් ගමු. පයේ තිබුණු අද්දකීම් පයේ තිබුණු නැත්නම් කාය ස්පර්ශී කාය ප්‍රසාදයේ තිබුණු හිත චක්කු ප්‍රසාදයට පහළ වෙනකොට ඉස්සල්ලාම සිදු වෙන්නේ සුද දකින්න එක. මොකද්ද සුදක් පේන. අපි සිංහල කියන්නේ සුද දැක්ක විතරයි. ඊට පස්සේ අපිට අවස්ථාවක් වෙනවා අපිට ආයෙත් ඕනනම් කාය පොට්ටබ්බෙට යන්න පුළුවන් දැඩි විනයකින් මම හිතියේ සක්මනේ මට රූප බලන්න ඕනේ නැහැ කියලා. එහෙම නැත්නම් රූපේ මොකද්ද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ දේ කියන්නේ මේ විකල්ප දෙකේ අපේ හිත තියෙන්නේ ගමන් කරලා සක්මන් කරලා කරලා ඒකේ පා වෙලා. කම්මැලි වෙලා තියෙන්නේ. ඒ නිසා එන්න දෙයට පණින්න බලන්නේ ඉන්නේ. ඉතින් එතකොට වෙන රූපේ බොහොම සාදර ගතියක් වෙනවා. ඒක අලුත් ක්‍රිස්පි ඒක හරි රසවත් ගතියක් වෙනවා. ඉතින් සුද දකින්නකොටම අර මේ කෙල් කන හොරාට ඉස්සෙල්ල වැටපයින්නා වගේ සංඥාවක් හිතේ පහළ වෙනවා අනේ මේක දකින්න නැත්තම් කියලා දෙවෙනි සැරේ අපි දකින්නේ රූප දැකීමේ මනාප සංඥාවෙන් තමයි සුද දිහා බලන්නේ. එතකොට පේනවා කහද නිල්ද රතුද දිගද කහද කොටද කියලා පේනවා. මේකටවත් බෑ කියනවා අඳුනගන්න එනදී. ඒ මතින්ම මට සක්මන ඕනේ නැහැ. මට මේ රූපෙම තව සැරයක් බලන්න ඕන කියලා තුන්වෙනි චිත්ත වේගයේදී චේතනාව පහළ වෙන්න ඕනලු මේක කහනිල් රතු වශයෙන් බෙදලා මේකේ තියෙන සටහන් ආකාර දකින්න. හතරවෙනි එකේදී පුළුවන් දැන ගන්න පුළුවන් වෙනවලු ගෑණියක්ද පිරිමියෙක්ද එනවද යනවද කියන එක දැක ගන්න. ඒ නිසා එකම චිත්තය චිත්ත වීදි වශයෙන් කතා කරනකොට මේක අභිධර්ම කතා චිත්ත වීදි හතරක්වත් දුවන්න ඕනේ කියනවා එකක් දැක ගන්න. ඒ හතරටම චේතනා තුනක් පහළ වෙන්න ඕනේ සක්මන නොදකින්න ඔබත අනේ මේ එන රූපේ අනේ වාසනාවක් කියලා. විඥානේ ගාම තමයි. ඉතින් ඒක නිසා අපි දකින්නේ අපිට ආශා කරන දේ දකින්නේ තියෙන දේත් නෙවෙයි. අර මේකට තියෙන අකමැත්ත තියෙනවනේ දැන් සක්මණට තියෙන අකමැත්ත නිසා ඊගාවට එන දේ බොහෝ ප්‍රසාදව පේනවා. ඒක නිසා අපිට ඒක පේන්නේ ඉෂ්ට දේවතාවක් වගේ. ගැලවෙන් කාර්යයක් වගේ. මොකද එතකොට මතක් වෙනවා යකෝ මේ සිල් අරගෙන ඔකට ඉතින් අඹුලාවට එන්න ඕනේ රූප බල බල ඉඳ දැන් මේ රක්මනේ කරන්න ඕනේ කියලා ලැජ්ජ වෙලා ආයෙත් සක්මණට යනවා. ගත්තර මොකද හිත තියෙන්නේ අර හේල් කනවට පයින් ආදාහය තමයි මොකද සක්මනේ නීරසයි ඒක අකාරයි. රූප සද්ද ගන්න බොහෝම ආරාධනා පූර්වකයි. නමුත් ඒ එකටවත් එන්න බෑ ඇතුළට අපේ චේතනා පහළ වෙනකම්. පළවෙනි වතාවට ඇවිල්ලා වදිනකොට අපේ චේතනා පහළ වෙලා නැහැ. එතකොට චිත්ත විද්‍යාවේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන පස්ස පංචමක ධර්ම. දෙවෙනි චිත්ත විද්‍යාවේ දන්නේ චේතනා සංඥා පස්ස මනසිකාර කියන ඒ ඒ පස්ස පංචමක ධර්ම පෙළ ගහලා චේතනාවේ පටන් ගන්න දෙවෙනි එක. චේතනාවේ පටන් ගත්ත ගමන් තියෙන දේ නෙවෙයි පේන්නේ. බලන්න ඕනේ දේ. ඒක තමයි what you see that you are wherever you go there you are කියලා උඹට ඕනේ දේ තමයි ඔබ බලන්නේ කවදාකවත් ඇති දෙ නෙවෙයි මොකද ඊට ඉස්සෙල්ලා ඒකට සංඥා පහළ වෙලා ඉවරයි මට මේ සක්මනේපා රූප බලන්න වේවා කියන ඒක මේ අපි ගන්න මත පිට තියෙන කොන්ෂස්නස් එකේ මේ වෙන්නේ ආ සබ් කොන්ෂස් එකේ අපි තියෙන ගිනාවු ජම්මාන්තර ගති හැටියට දේවල් දැකීම ඇසීම ඕනනම් වෙලා සද්ධාහතයි ගන්න බලතයි රස බලතයි පහස් බලතනම රූපෙම යන්න ඒ තරම්ම සක්මන එපා වෙලා තියෙනවා අපිට සක්මනේ කියන සංඥා නීරස වෙලා තියෙනවා ආස්වාස් ප්‍රසවාස කරගෙන එනකොට පුංචි සද්දයක් පවා හරි ගැලවුම් කාර්යයක් වගේ පේනවා ඉකල බණිනවා ඒකට දෙකින් විතර මේ සද්දයන් හොඳයි නමුත් අන්තිමට බලනකොට මේ බයයි ආසයි බයයි දෙක වැඩ කරනවා සද්දේ බාර ගන්න හැකියමකුත් තියෙනවා මේ තියෙන ඒ ආනාපාන ඒකාකාරීකම කඩන්න සද්දේ හේතු වෙනවා ඊට පස්සේ කියන චික්කේ මේ සද්ද චින්තන වල භාවනා කරන්න බෑ කියලා ඒකට බයි. ඒ නිසා මෙතන හරියම ෂටමායාවී ගති රාශියක් වැඩ කරනවා. ඒක මේ සංඥා චෛතසිකේ තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ සංඥාව කියලා කියන්නේ මේ ආලවට්ටමක්. මේ තියෙන දේම හැඩ වැඩ කරලා දීම. ඉතින් හරි මේ ඔය මේ චිත්‍රපටි වලට නාටකම් වලට මිනිසුන්ගේ මේ දේශ නිරූපණය කරන්නේ ඒ ඒ වෙලාවට ඕනගෙන රජ කරලා ගන්නවා සෙබලෙක් කරලා ගන්නවා ඒ වගේ සෙල්ලම මේ ඇඟ මේ හිත නිතරම කර කර බලනවා කවදාක කවුරක් හිතන්නේ මගේ හිත නම් ඔච්චර චපලයි මගේ හිත නම් ඔච්චර මායාකාරී මගේ නම් ඔච්චරම මේ මේ පංචනික විදියට වෙන්නේ මම නම් මේ දකින්න දෙයමයි පේන පේන දෙයමයි තියෙන්නේ කියලා තමයි කරන්නේ අන්තිමට මරණ මොහොතදී එහෙම නැත්නම් අවබෝධ කරන වෙලාවදී තේරෙනවා ඉතින් මෙහෙම ඉන්නාට අකල් එයා හීනෙක තමයි ජීවත් වෙන්නේ එයා මතේක තමයි මතියක තමයි මායාවක තමයි ජීවත් වෙන්නේ බුදුචානන් කියනවා මායාව මායාවක් බව දැනගෙන අනිච්ච සංඥාය බලන සංඥාව කියන එක චිත්තක්ෂණ දෙකක් හිතින්නේ ඒක තමයි අර නිරෝධ සමාපත්තිය නැගිනකොට අනිමිච්ච අපනීත ශුන්්‍යත වශයෙන් හිත නැගිටින නිමිත්තක් ගන්න තරම් එක දෙයි දෙසරයක් ලෝකේ පහළ වෙන්නේ. ඒතරම් ශීඝ්‍ර වෙනස් වෙන විපරිණාම වෙන දුක් දෙන අනාත්ම ධර්මයක් තියෙනවා. නමුත් අපි මෙයාමයි මේකමයි කියලා ඒකම නැවත නැවත සංඥා බලනකොට ලෝකෙ නිකන් නිත්‍ය ගතියක් පේනවා. ඒක අර හීනක දැන චිත්තක්ෂණයක දකින දේ අපි ලෝකයක්ම වා ගන්නවා වගේ තමයි. ස්වාමීන් වහන්සේ දැන් ඔය රූපකින්ම සක්මන කරනවා වගේ මේ සිතුවිල්ලකින් කරන කියන්නේ වැඩි එකක්. ඒත් එච්චරම නෑ. ඒකම ඒ පැත්තම. සංඥාවක සංඥාවේ තියෙන මේ කියන්නේ චේතනා සංඥා දෙකනේ චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා වේදනා දෙකනේ. ඉතින් ඒ දෙන්න කිසි කෙනෙකුට වග වෙන්නේ කිසිම සදාචාරත්මක වගකීමක් නැහැ. ඒකට තන්නේ කර අවස්ථාවාදී අපි කරන්නේ අයිතිවාසිකම වශයෙන් මේ අවස්ථාවාදී කාට කඩුව දෙන එක තමයි. ඒ අඩු ගන්න යාන්ත්‍රණයවත් බලන්න අපිට කොන්දක් නැහැ. දැකපු දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා උපදිනකොටම තිබිලා තියෙන අපේ මේ ශක්තිය අපි කරලා තියෙන පුළුවන් තරම් ආස්වාදයේ පිණිස මේ සංඥාවට යට වෙලා සංස්කාර වලට යට වෙලා විඥාණයට යට වෙලා ඒක මගේ අයිතිවාසිකමක් කරන කවුරුත් එන්න එපා මගේ දේවල් ටැඟිලි ගන්න කියාගෙන අර මෝඩ කන් ටික තමයි රැගෙන හිටදී. නැත්තම් බලන්න පටන් අරගත්තොත් ඇත්තටම කියනවා මේ යන්තම් බහතෝරන පොඩි දරුවන්ට හරිය ලස්සනට තේරෙනවා. නමුත් අම්මලා තාත්තලා ඌට එකම කවල කවල කවල කවල කවල ඌට ජාතිකත්වය පොවනවා. ඒ වගේම සભ્યත්වය පොවනවා. මේක හරි මේක වැරදි කියලා ඔක කන්ඩිෂන් කරනවා හිතේ. ඊට පස්සේ කිව්ව එකම තමයි දුවන්නේ. උපදින මනසේ මොකක්වත් නැහැ. උපදින මනසේ තියෙන ඕන සංඥාව බාර ගන්න නැහැ. නමුත් අපි 10 4 තේරෙනවයි කියලා කරන්නේ මොකද්ද? අරකම එකම දේ පොරන. පොල පොල පොල පොලව කන්ඩිෂන් කරනවා. ඊට පස්සේ ඌ ඉතින් රොබෝ කෙනෙක් තමයි. ඉතින් ඊට පස්සේ සත જાති ආගම වෙනු ඉතින් හටන් කර. හටන් කරන්න කරන්න තමන්ට තමන් නැති. හටන් කරන්න කරන්න ජන සම්පත්තිය පන්නන. දැන් හිතා ගන්න අමාරුයි කියලා කියනවා මේ වැඩිහිටියන්ගේ ඇසුර නැතුව හැදෙන ළමයි කොහොම හැදෙන්නේ කියලා. ඒක මේ බලල්පටව වගේ එක රිසර්ච් එකක් කරලා තියෙනවා. දවස් 7ක් ගියාට පස්සේ බලල්පටවගේ ඇසරෙන්නේ ඇසරන වෙලාවේ සුමාන දෙකක්ද ගොඩෝ මේ ආලෝකය දෙන්නේ නැතුව කියලා තියෙනවා. ඇසරන පේන්නේ නැතුව. මුලේ වර්ධන 70ක් නරක් නරක් කියලා ගියා. ඒ ටිකේ තමයි සංඥාවල් ඔක්කොම අරගෙන අඳගන්නේ චිත්‍රේ. අම්මා කියන්නේ මෙයා, නංගි කියන්නේ මෙයා, මල්ලි කියන්නේ ඒ ටික දුන්න නැත්නම් ඒ ඇස ඇරෙන වෙලාවෙදීම මොලේ වර්ධනයේ කොච්චරද විකෘතිකම් බාහිර වෙනවා කියලා. ඒ නිසා අපි ඒ වෙලාවෙදී දාගත්ත ටික මැරෙනකම්ම අල්ලපදාගෙන ඉන්නවා. මේ මගේ නංගි, මේ මගේ මල්ලි, මේ මගේ අම්මා කියලා. ඉතින් ඒක අපි හිතන එක ලොකු වර්ධනයක් කියලා. හැබැයි වෙන්නේ මොකද්ද? ගලවන්න නම් බෑ. ගලියේ ගැහුවත් කේල් ගස් වල කහට රෙද්ද ඉරුණක් ගැලවෙන්නේ නැහැ කියලා කියන වේ කේල් ගහක ඉරිච්චා ඒ වගේ අල්ලගත්ත සංඥා ටික මම්මා මුත්තා කිව්වත් අරින්නේ නැහැ නේද සංඥාවේ යනවත් පාදා අනිවාර්යයෙන්ම මම මම දැක්ක දේ මම අදහන්නේ අනික් කෙනාට ගහපා දෙන්නේ මම දැක්ක හින්දානේ ඉතින් ඒක තහවුරු කරගන්නවා ඒ තහවුරු කරගන්නේ අර මොකක් හරි විජ්ජුවෙන් ඉන්නා වූ ඒකාකාරීකමක් නැති කරන්නයි අපි මේ රූප වලින් ශබ්ද වලින් මේ මායා කරවන්නේ වෙනස් දේවල් වලටපත් කරන නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා දුක්ඛ සත්‍ය අපිට වසංගිලා තියෙන්නේ මේ අරමුණු වෙනස් කිරීම නිසා කියලා. නැත්තම් ඉරියව්ව වෙනස් කරන නිසා නැත්තම් එකම ඉරියව්වේ ඉන්නවනම් බොහොම ඉක්මනයි මේ දුක තේරුම් ගන්න. එහෙම නැත්තම් මේ සංඥාව කරන හොල්ම තේරුම. නමුත් එතකොට අපිට පේන්නේ අපේ ජීවිතයේ නිකන් බය අඩුයි. මහා ලාමකයි. කිසි කිසි කිසි නෑ කිසි සුඛෝපභෝගීත්වයක් කිසි සැපක් නෑ. ඒ නිසා අපි බලන්නේ සැප තියෙනවා නම් පද මාරු කර කර මාරු කර කර ඉරියව් මාරු කර කර මාරු කර කර ප්‍රවට්ට ගැනීම තමයි කරන්නේ. මේ වෙබේ ගෙවල් වලට කියලා තමන්ගේ යාළුවෝ මිත්‍රොත් එක්ක නම් කතා කරන්න යන්න බෑ වැඩි කල් පවු කණ්ඩාම් වෙන්නේ. එන්න කචල්. මේ ටික අල්ලගත්තට පස්සේ ආම්දුන්නම් ඔගේ ප්‍රශ්නයක් නෑ ආම්දුන්ට ගිහලා ගහපදින්න කෙනෙක් නැති නිසා. ගෙවල් වලට ගිහලා ඕ ප්‍රසිද්ධිය කතා කරන්න එපා මේ කවුද නැති ආම්දු කෙනෙක් හම්බෙලා පිටුව දාගෙන ඇවිල්ලා කියලා. හරි අමාරුක වැඩ. ඒ නිසා ප්‍රවේ ටික ටික ගන්නෝනේ මාත්‍රාව බල බල භාවනාත් එක්ක යන ගමන් ටික ටික දෙන්න. එහෙම නැත්නම් පුදුමාකාර පටලවිල්ලක් එනවා. ඒ අර මේ කවුද ලොකු සංඥාර පොතේ ලියලා තියෙන අනිච්ච සංඥා ගැන බුදුහාමුදුරෝ දේශනා කරනකොට බමුණෙකුට හොඳට තේරිලා මේක. උදේට කියනකොට තේරිලා මූට ඉහිරුන් නැතුව ගියා. දුවගෙන ගෙදර ගිහලා ලොකු පුතා බදාගෙන අන්නට වණ කර බුදු පුතේ සියල්ලම අනිත්‍යයි කියනවා කියලා අන්නට පටන් අරගන්න. මොකද ඌට එච්චරයි හිතියේ මේ ජාතකයේ බුද්ධලේ ගෙනියන්නේ. ඌ බදාගෙන අනුර අනේ ලොකු පුතේ සියල්ල අනිත්‍යයි කියනවා කියලා. ඒ වගේම දීර්ඝාෂ්ක දෙවිවරු ඒ දිව්‍ය ලෝකේ පහළ වෙනකොටම පහළ වෙන දිව්‍යවරු අන්තිමට උළු මැරේ. ඊට පස්සේ පහන කට්ටිය මැරලා නේ. ඒක ඒගොල්ලන්ට පේනවනේ මේ පස්සේ ආපු කට්ටිය මන්දායෂ්කයි මම නම් නිට්ටයයි කියලා. ඉතින් සර්වචන්නාංශයේ සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට දෙදරනවලු දෙදරෙILLක් අර දෙවිවරුන්ට මේ දිව්‍ය භෝජනත් එපා වෙනවා. උපමාවක් වශයෙන් කියනවා මේ කේසර සිංහියේ දවස් හතක් විතර කැලේ බුදියන ගල්ලේ නෙවුදින ඉඳලා ගල්ලෙන් එළියට ඇවිල්ලා අතපය දිගාරලා විජම්බිකා කරලා ආරුමක් කියේ මැරලා තුන් සැරයක් කේසර සිංහනාදය පවතුන ඊගාට එන එක කන. එච්චරයි සිංහයාගේ නදිරයිදී ඒ වෙලාවට රජගෙදර සජ්ජුරුවන්ගේ ඇත් ගාලා ඉන්න මංගල හස්ති රාජයාට කකුල් දෙක දිගහැරලා ඒ වෙලාවේ කාපුවා කොළබොක් එළියට. වතුරේ ඉන්න වතුරට පනිනවලු, අහසේ ඉන්න සත්තු අහසට පනිනවලු, බිල් වලින් සත්තු බිල් වලට රිංගනවා. මංගල හස්ති රාජයාටත් ඒ වෙලාවේ කාපුවා එළියට මොකද සිංහයා එතෙන් ආවට පස්සේ ඉතින් කවෙච්ච කකන. ඒ වගේ තමයි සරුවචනාංශ මේ නිත්‍ය සංඥාවෙන් ඉන්න ලෝකයාට සබ්බේ සංඛාර අනිච්චා කියනකොට සියලු ලෝක සත්‍යය සහලවනවා. හැබැයි අවබෝධ වෙන කට්ටිය අනික් කට්ටියට නිසිසේ නිින්ද යනවා. ඒගොල්ලන් ඕන කරලා තියෙන්නේ නිගාරින්න මට දකින්න මගේ හීනේ කියලා. ඒගොල්ලෝ ඒ හීනේ නිට්ටයව ජීවත් වෙනවා. කවදාකවත් එපා ඒකට බාධා කරන්න. ඒගොල්ලෝගේ හීනේ දැකගත්තා වෙයි. ඒකට දෙන්න නම් අවබෝධ වෙච්ච කරන්නේ කබ්බ කාර්යත්තේ කබල කුඩේ ඉන්නවා. කොයි චිත්තක්ෂණයද අපි වායා වෙන්නේ නැත්තේ? කොයි චිත්තක්ෂණයද වංචනික ධර්ම වැඩ කරන්නේ නැත්තේ? කොයි චිත්තක්ෂණයද ෂටකම නැත්තේ කියලා හැම වෙලාවෙම තේරෙන්න පටන් ගන්නවා. අනේ බුදුහාමුදුර හිතෙනම් අපි දිහා බලන්නේ කුණු වෙච්ච මස් කැලක් දිහා බලනවා වගේ. අසුචි පිටක් දිහා බලනවා වගේ අපි මේ රකින්න හදන්නේ මොකද්ද? අපි මේ රකින්න හදන්නේ සක්කාය දිට්ඨිය. තණ්හාවමයි, මාන්නෙමයි. ඉතින් ඒකයි බුදුරජාණන් බුදු වෙලත් බණ නොකියන්න තීන්දුව කරුවේ ඉස්සලා කවුද මේ වහන්න කැමති? කාට හරි ඕනේ තව ටිකක් සැප වැඩි වෙන පැත්ත, සුඛභෝගීත්ව වැඩි වෙන පැත්ත, කීර්ති නාම වැඩි වෙන පැත්ත නම් පොද බැඳගෙන යයි. එහෙව් එහෙව් ලෝකේ කවුරු 2600ක් බුද්ධ ශාසනය පැවතුණයි කියන එක හිතන්න. මේක හිතා ගන්න බැරි තේකයි ලෝකේ. කී දහහක් කාර්යයන් අංශලා, කී දහහක් සත්පුරුෂයෝ පණ එපා කියාගෙන මේක රැකගෙන ඇවිල්ලා දාද මේ මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මිච්ඡරිම ලෝකයේ මීට විරුද්ධව සටන් කරගෙන බෞද්ධයෝ බව භාවනා කරන කාර්යෝ බව සටන් කරන මේ නිත්‍ය සංඥා වඩද්දී බුදුරජාණන්සේ පොළවේ ගැහුව මේක බබර කරකෙන්නම ගන්නවා අවුරුදු 2600ක් ඇවිල්ලා මේ தත්ත්වෙ එනවයි කියලා කියන්නේ අපි ඉන්නේ පුදුමාකාර වාසනාවක් නැත්නම් පුදුමාකාර වාසනාව කියන කෙලෙස් වාසනාවට නමුත් චින සම්පත්තිය එනිසා ඒ ඔක්කොම අනික් පැර පැත්තක තියලා පුළුවන් තරම් බලන්න ඕනේ මේ ආර්ය පරිශ්‍රණ වශයෙන් අහන දකින්න වාරයක් පාසා අපි කොහොමද මේ ඉච්ඡර දේවල් තියදී එකට විතරක් හැබ්බැහි වෙලා එක රූපයකට එක ගන්ධයකට එක රසකට බැඳෙන මේකයි මගේ රුචිය මේකයි මගේ අරුචිය මේකයි මගේ පෞරුෂත්වය කියලා කරන හටන කොච්චරක්නම් දුක පිණිසීටනද කියලා. තමයි නමකම්පාව මෛත්‍රියත් වෙන අපි කවදාකවත් එහෙම රුචර්චකම් පවත්තයිද? පවත්ිනකන් නිවන් දකින්න පුළුවන්ද කියලා. කවදාකවත් දැයි නම් දැන් පැය දෙකක් ගත කරලා තියෙනවා අපි මෙතන ඉඳලා පැයක සක්මන් කරලා මේ හතරට රැස් වෙනවා. පැයක් භාවනාවට